අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 123 වෙනි භාවනා වැඩපිළිවෙලේ නැත්නම් නේවාසික භාවනා වැඩපිළිවෙල තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරතු වැඩපිළිවෙල අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ ඉද ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න හෝ වෙන කට උතර සඳහා වේලාව ගමු අපි දොරින් ඕන මත ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පර්යංක භාවනාව මම පර්යංකට වාඩි වීමට එය විනාඩි 10ක් පමණ ඉඳගෙන සිටින බව දැනගනිමින් සිටිමි ඊට පසු ආස්වාස ප්‍රාස්වාසයේ නාසය කෙලවර වැදීම බලා සිටීමේදී <coughs> හිත වැඩි වේලාවක් පවත්වා ගැනීම අපහසුයි අතීත අරමුණු විවිධ දේ කරා හිත දුවනවා නැවත මම නාසිකාග්‍රය ළඟ හිත පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. වේදනාව ඇවිත් මට පැයක පමණ කාලයක් ඉඳගෙන හිටීමට පුළුවන්. වේදනාව ආවත් මට පැයක පමණ කාලයක් ඉඳගෙන ඉඳීමට පුළුවනි. ඉඳගෙන සිටින විට පාද දෙක යට සත්තම් වාඩි වී සිටිනට කොට්ටේ තදවීම මම හොඳින් දැනගනිමි. හිත විසිරී යාමට පමණයි තියෙන්නේ. උපදේශක් පතමි. සක්මනේදී ලනුපැදුරේ සක්මන් කරන විට යටිපතුල් ලනුපැදුරේ වදින බව දැනගතිමි. එය විලුඹ යටිපතුලට රළු බව දැනෙනවා, තැවිල්ල වාගේ දැනෙනවා. අඩි 20ක් 30ක් ටිකක් හිත වෙනත් අරමුණක් කරා නොයයි. සැනකින් සිත විසිරී යනවා. නැවත මම පාදයට සිත යොමු කරනවා. ස්වාමීන් වහන්සේ මට මේට නව තව උපදේශක් දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ප්‍රශ්න කීයක් තියෙනවද? දෙකයි. 15ක් තියෙනවා. ඒ මේක න කැමැතිද මේ උසාවි කූඩුවට නගින්න? කැමති නැහැ. කොහොමද මේකෙත් මුල් සටහන කියනකොට මගේ හිත ආනාපානට ගියයි කියලා තියෙනවා ආනාපානෙ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ වේදනාවට ගියයි කියලා කියනවා වේදනාවේ අත්දැකපු දේවල් කියන්නේ නැතුව හිත පිට යන ගති නැත්නම් ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට දැනෙන ටික කියනවා. සක්මන් කරනකොට වතුරට බරගතිය, තදගතිය දැනනයි කියනවා. ඉතින් ඒ නිසා ඒකෙන් පේනවා වැඩේ තේරිලා තියෙනවා. ඉතින් අපි ධක්ම හිතට ආනපණ්ඩ හිත ගියා නම් මේ තුන්වෙනි වාක්‍යය කියනවා මගේ හිත මෙච්චර වෙලාවට පස්සේ ආනපණ්ඩ කියලා. ඒ කියන්නේ නොලිය ඉන්න එක තමයි මේ මායාවේ වැඩේ. ඉතින් මං කියන්නේ අපි දෙකොල්ල එකතු වෙලා මායාව බරද්දන්න ඕනේ. පුළුවන් තරම් එක ලකුණක්වත් ආනාපාන කියන්නේ මේකයි. වේදනාවේදී මට දැනෙන පිච්චෙන ගතියද, දැවෙන ගතියද, තැවෙන ගතියද කියලා තමන් වෙත පැමිණීමේ අරමුණු දෙකේ සටහන හෝ ආකාර හෝ ස්වභාව ලක්ෂණ විස්තර කරනවා නම් හරියට ඇවිදිනකොට විලුඹට කටු වෙනවා වගේ රළු ගතිය දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට මේ සට්ටන් වල වදින ගතිය දැනෙනවා වගේ කියලා අන්නේ දැනෙන වැටහෙන දේ දැන් මේකෙන් පහෙන් දෙකක් ලියලා තියෙන පහෙන් තුනක් පන්නලා තියෙනවා. අන්නේ පන්නපු ටිකත් ලියපු දවසේ තේරෙයි සාපේක්ෂව පිට හිත පිට යන ගතිය නැති වෙනවා. එනිසා හිත පිට යන ගැන කතා කරන්න බෑ. කතා කරපු ගමන් මාර්ගපාක්ෂිකයි. ඒ වෙනුවට අරමුණට හිත ගිය වෙලාවේදී අරමුණේ වැටුනේ මොකද්ද කියලා. අපි පළවෙනි දවසේ ප්‍රශ්න 13ක් කතා කරා. ඊයේ ප්‍රශ්න 17ක් කතා කරා. අදත් මම කියන්නම් කතා කරන හැම ප්‍රශ්නයකම ඒක නොලිය මට බලල යනවා. හැබැයි පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසේ හොඳයි. දෙවෙනි දවසට වැඩිය අද හොඳයි. ඉතින් ඒ නිසා අපි මේ හොඳ පැත්ත බලලා එක්කෙනෙක් නෙවෙයිනේ සමූහයක් යන ගමනක්නේ. ඒ නිසා එක්කෙනෙක්වත් දන්න කෙනෙක් හරි ගමනේ හරියට වார்த்தාවක් ලියන්න. මුත්තටම භාවනා කරලා හුරු කෙනෙක් ආදර්ශ වார்த்தාවක් ලියන්න මට පිම්බි මට ආනපාණ්ඩිත ගියා මං ආනපනේ මෙනෙහි කරා නැත්නම් ආස්වාසය මෙනෙහි කරා ආස්වාසයටුනේ මේමය. ප්‍රසවාසයට මතු වුණා ප්‍රසවාසය මෙනෙහි කරා වැටුනේ මේ වෙලාව එක්කෙනෙක් මම හිතනවා ඩොරින්ට තමයි මේ දඬුවම දෙන්න ඕනේ. අනිත් දවසේ හෙට ඩොරින් කියන මේ මහගෑණි මේ රිට්‍රීට් ඕගනයිසර් තමන්ගේ වார்த்தාව ලියනද එතකොට මම ගලවනවා මයිල මයිල එයාත් දන්නවා මම සමාවෙන්න මම කරන්නේ පිම්බීම හැකිලිමනේ ඉතින් හුඟක් අය කරන්නේ ඒක නෙමෙයි ඒක ලියන්න පිම්බීම හැකිලිම ලියනකොට නන්ද සීනි දුන්නොත් ඒක හොඳයි වැඩියෙන් නෑ නෑ මම කියන එක නම් කරලා බල්ලගේ වැලිගේ වැලි වලියට බාර දෙන්න පස්සේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මේ ගමනක් යනවා අපි ඔය කොච්චර මං කෑ ගැහුවත් මට හොඳට තේරෙනවා ඉස්සර රිට්‍රීට් වගේ නෙවෙයි නමුත් මේ හරියට කාරණාව ළඟට හිත ගෙනියලා ඒක නොලියා ඊගාවකට පයින් හැටි බලන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි ආදර්ශයක් ලියලා පෙන්නනවා. ඒක ඇත්තටම අපි දීලා තියෙන කොල්ලේ තියෙනවා ඒක. මේ අපි හැම කෙනාටම අරනවනේ ඒකනේ. ඒක ලියලා තියෙනවා. ඉතින් ඒක නොලියන්නත් නැත්නම් ඒක නොකියවන්නත් ඊට පස්සේ ඒක නොලිය වෙන්නත් කිසි කෙනෙක් ඕනකමක් නැහැ මම එකක් දන්නවා. නමුත් නොලිය වෙනවා. එන්නේ ඒකටයි මායя කියන්නේ. ඒකටයි අවිද්‍යාව කියන්නේ. ඒකටයි අපි මේ දෙකොල්ල එකතු වෙලා රණ්ඩු කරන්නේ ගහ ගන්න දෙයක් නෑ අපි දෙකොල්ල එකතු වෙන්න ඕනේ. එකතු වුණොත් මේ නොලිය වෙන දේ දත්තත්යෙන් පණින දේ එල්ල කරපු දවසේ සහතිකයක් දෙන්න ওই පිට යන ගති නෑ. ඒ ඒ තියේදි හිත පිට යනකන කතා කරනවා කියලා කියන්නේ අකුසල සමාදානය කියන්න පුළුවන්. කෙලස් වලට පොහොර දානවා කියන්න පුළුවන්. මාර්ගපාක්ෂික වෙනවා කියන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා දවස් තුනකට පස්සෙත් එහෙමනම් එදිනදා කතා කරනකොට කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න. අපිට කියන්න ඕන දේද කියවෙන්නේ ওই කියන හැම වචනයකම මිනිසු ඇවිස්සෙන අපිත් එක්ක. මේචා ගෙදරතොර ඉනකොන කතා නොකරන තරමට හොඳයි. මෙහෙදිත් කතා නොකරන තරම හොඳයි. හැබැයි ඔය කමට සුද්ධ කරනකොට short to the point කාරණාවට කියන්න සැකිල්ල දීලා තියෙනවා. ආයි ඒක ඒ කාරණා දෙක දැන්ටෝ සභාවට ඉදිරිපත් කරනවා නම් එයාට උනත් තේරෙයි. අහගෙන ඉන්න කෙනාටත් තේරෙයි. ඒකෙන් අපිට හම්බ වෙන සාමූහික ප්‍රයත්නය, සාමූහික ධෛර්යය. නැති ඉදිරිපත් වෙන කැමති නෑනේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ හුඟක් මේ යෝගීන්නම් හරීම උද්‍යෝගමත් අර ඒක ප්‍රකාශ කරන්න ටිකක් තේරෙන්නේ නැහැ දැන් අපිට ඒක ප්‍රශ්නේ හදන්නත් බෑ දැන් ඒගොල්ලෝ ඔක ලියලා තියෙන ඇවිදිනකොට ධනිෂ්ඨට තද ගතිය වැටුණා ඒක ඔච්චරනේ ඔක දන්නේ නැති දෙයක් නෙවෙයිනේ එහෙමනම් මං කරබන් නිකන් ඉන්නවනේ ඔක ලියලා තියෙනවා සක්මන් කරනකොට ලියලා තියෙනවා ඉඳගෙන ඉන්නකොට මේ සට්ටම් වලට තද වෙන ගතිය වැඩ ඔච්චරයි මං කියන්නේ ඒක ආනාපානටත් ලියන්න වේදනায়න කොටත් ලියන්න මොනවද වැටුනේ දන්නේ නැති මාතෘකාවක් නම් ඉතින් මට තේරෙන්නේ අඟහරු ලෝකෙන් ඇවිල්ලා ගිහිල්ලා හරි ග්‍රීක භාෂාව හරි කියලා නැහැ. මම එහෙම චෝදනා කරන්නේ නැහැ. පළවෙනි දවසේ චෝදනා කරා මම දන්නවා ඒක ඒලා චෝදනා කරන්න ඕනේ කියලා. දැන් චෝදනා කරන්නේ නැහැ. පහක් කරුණු ලියලා දෙන දෙකක් හරියට ලියලා දෙනවා. ඊටු තුනටත් කොටුව ගහලා ඒ හිස්තන පුරවනවා. ඒක දිගේ පන්තියේ වැඩක්. හැබැයි ලැබෙන සතුට ආනිසංශ ඒකට අපි පරදින මායාවේ බරපතලකම දන්නවනම් මම හිතන්නේ ඒකටම ලියයි භාවනා නොකර කමටහන් වාර්තා කිරි වාර්තා ලියයි කියලා මට හිතෙනවා මේ කාරණාව තේරෙනවා ඒ නිසා ඩොරින් එන්න එපා නිකන් ජක් ගහන්න අනික් පැත්තට මම මේ කතා කරන්නේ මට ලැබෙන තොරතුරු අනුව මේක එක්කනාගේ හිත වලට බහලා නෙමෙයි මම කතා කරන්නේ මම කතා කරන්නේ මේ ලියලා තියෙන වාක්‍යයන් අපි යනවා ඊගා ප්‍රශ්න අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු පැය භාගයක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි මම පාදවලට සිත යොමු කර මෙසේ සිටුවෙමි. මම හිටගෙන නොවේ ඉන්නේ. ඉඳගෙන නොවේ ඉන්නේ. නිදාගෙන නොවේ ඉන්නේ. මම සක්මන් කරමිනු ඉන්නේ. මගේ දකුණු පාදයේ විලුඹ ලනුපැදුරේ මුලින් වැදී තද වී එය ඇඟිලි දක්වා ස්පර්ශ වී එම් පාදයේ එසවෙන විට වම් පාදයේ විලුඹ ලනුපැදුරේ වැදී ඇඟිලි දක්වා ලනුවල රළු ගතිය දැනියයි. මේ චලනයේ නිසා ශරීරයේ ඉදිරියට යයි. ඉදිරිපසට බැඳගත් දෑත්වලට පාදවල චලන රිද්වයානුකූලව දැනේ. මෙසේ මෙනෙහි කරමින් සක්මන් කරන අතරතුර සිතුවිලි වලින්, ශබ්ද වලින්, රූප වලින් සිත මොහතකට ඉවතට ගියත් නැවත සක්මනට සිත ගැනීමට හැකියිය. මුලින් දැඩි අදිටනින් සිත නැවත සක්මනට ගත්තත් පසුව සිත નિરાයාසයෙන්ම සක්මන වෙත පැමිණෙන බව පෙනුණා. පරියංග භාවනාව අද උදෑසන පැය කාලක් පමණ කෙටි සක්මන භාවනාවකින් පසු උදේ පහට පර්යංක භාවනාවට වාඩි උනේමි. ඒ වන විට වැසි වැටෙමින් තිබුණේ. ඒ හඬට මම ප්‍රිය කරමි. පරිසරයේ සිසිල් බව හා ලා අඳුර භාවනාවට ඉතා සුදුසුයයි මට සිතුණි. එක දිගට වැඩි වේලාවක් මා මින් පෙර භාවනාවේ යෙදී තිබුණේ සමූහ භාවනාවේදී බැවින් මම දැන් සිටින්නේ සමූහ භාවනාවේ සිතා ගතිමි. ඉන්පසු දැස් පියාගෙන ඉඳගෙන සිටින බව මෙනෙහි කරිමි. මුලින්ම කර්මස් මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලීම වෙත හිත යොමු කළෙමි. මුලින් හුස්ම ගැනීම ආයාසයෙන් සිදුවිය. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලීම අනායාසයෙන් සිදුවිය. ඒ අතරතුර බෙල්ල හිරගෙන හිරවෙන ගතියක්ද දැනුනි. බෙල්ල පසු පපු බෙල් පපු පෙදෙසට කඩා වැටුනි. කඩා වැටුණු දැනුනි. නිින්ද ගියාද යයි සිතා නිින්දට ඇහැරිය යුතුයයි ඔබ වහන්සේගේ දේශනාවට දේශනාව සිහිවේ සිහිවේ වෙන්නේ කුමක්ද සතියෙන් බලා සිටීමේ පිම්බීම හැකිලිම දැනෙන්නා දැනෙන්නේ ඊතා සියුම්ය. වම් කනට දුරින් රතිඤ්ඤා පුපුරන වැනි හඬක් ඇසේ. අනෙක් පසින් වර්ෂාවේ හඬ ඇසේ. ටිකකින් මගේ කය දෝලණය වෙනවා දැනුනි. වෙනදා තද පාදවලට දැනෙන වේදනාවද නැත. සතුන්ගේ නාද, කතා කරන හඬවල්, කිවිසීම්, කැස්ස බෝතල් පෙරලීම්, ඇවිදින හඬ, වාහන හඬ මේ සියලු සද්ද ඇසුණත් මගේ සතිය බිඳී ගියේ නැත. උදෑසන දාණයට gediy ගසන ගසන නාදයෙන් මම එකහමාරක් පමණ මෙසේ සිටින බව දැනගතිමි. මේ අත්දැකීම සුවදායකය. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඒකදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා පරියංකේ හරියනවා නම් කියන හරියන පරියන්ඛයක් නයි යන්න කොට්ටම සුබ නිමිති පහළ වෙනවා. මේ මද අන්ධකාරය තියෙනවා, සීතල තියෙනවා. මම දන්න සමුහ භාවනාවක් වගේ ඉන්න එක්කෙනෙක් වෙන්න තින්දත්තේ ශාලාවේ ඒකයි වටින් කියන්නේ තේනවද? ඔය ටෙලිවිෂන් කැමරා දාලා තිබුණාට පහට අවිල බලනකොට මේකේ මැස්ස වෙලා වෙනවා. කවුරුවක්වත් නැහැ. ඉතින් මෙයා වටින් කියන්නේ සමුහ භාවනා කියලා හිතාගෙන වාඩුණා කියන එක කියන්නේ එක එක්කත් නැහැ ඒ වෙලාවේ ශාලාවේ. ඒක හරියට පැත්තක දාන්නකෝ. ඒකට මේ සුබ නිමිති කියන්නේ මනස ලෑස්ති. ඒ නිසා කවදාරි සෝවාන් වුණොත් පරියන්කේකද ඒ යෝගාවචරයට හිතෙනවලු එදා මේක වෙන්න හේතුව. එතකොට එයා පස්සට යනවලු කියලා බලනකොට තේරෙනවලු මම එදා පරියන්කට යනකොටවත් මගේ හිතේ පිරිච්ච ගතිය තිබ්බා. මගේ හිතේ සන්තෘප්ති කරගතිය තිබුණා. ප්‍රමෝදේ තිබුණා. ඒ ප්‍රමෝදේ නිසා මදාන්ධකාරයේ සැපක් වෙනවා. සීතල සැපක් වෙනවා. නමුත් ප්‍රමෝදේ නැති වෙලාවට මදාන්ධකාරයේ බයක් වෙන්න ඉඩ තියෙනවා. දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ ඔක්කොම හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඒ නිසා භාවනා කරන මිනිස්යාගේ මෙහෙයුම අවශ්‍ය නැහැ කියන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ මේ හරියන වෙලාව ඇඟ දන්නවා මටත් ඉස්සලා. ඒක නිසා මෛත්‍රියක් පහළ වුණොත් හිතට දකින දකින ඔක්කොටම ප්‍රියගතියක් ඇති වෙනවා. ද්වේෂයක් පහළ වුණොත් හිතට දකින දකින ඔක්කොම දකින්න ඔපතන් කියලා හිතෙනවා. අපි නෝදේ මෛත්‍රිය අපෝ ලෝකේ ලස්සන වෙනවා, ද්වේෂය අපෝ දෝකේ කැත වෙනවා. ලෝකේ ලෝකෙමයි. අපි බලන හැටි. ඒක තමයි භාවනාවේ ධර්මානුපස්සනාව කියන්නේ. ඒක නිසා හරි ගියොත් එයා ප්‍රතිවීක්ෂාවක් කරනවා. කරනකොට තේනවා සියල්ලේ සිදුවිලා. සියල්ල යහපතට සමලයට අතුනමනගේ වෙලා තියෙන්නේ මොකද? අපේ හිත දාන්නව දැන් යන්නේ හරි පාරකට කියලා. ඒක කරන්න පුළුවන් නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේ පූර්ව නිමිත්ත අඳුරගත්තේ නැත්නම් පූර්වාංගම කාරණේ අඳුරගත්තේ නැත්නම් කොච්චර තටබැවුවත් භවනා හරියන්නේ නැහැ. අඩුවනේ දන්නවනේ දැන්. හරියන්නේ නැහැ. මම දන්නවා දැනගෙන ආවේ. නැකත හරි නෑ. මම දැනගෙන ආවේ නැකත හරි. ඒ දැනුම තමයි අපිට හම්බෙන්නේ භාවනා විසරහට යනකොට යනකොට. ඒ නිසා මේ තොරතුරු ලියලා තියෙන හොඳයි. ඉතින් හොඳ කියලා අහන දෙයක් නෑ. ඒත් හොඳයි කියනවා. නින්ද ආවා නින්දේ නැහැටි බැලුවා. නින්ද බලනකොට නින්දට අවදි වෙලා ගියොත් ඒත් පිම්බි මැකිලින් පේනවා. ආදි වශයෙන් ඒ කරුණු මුළු ලියුමම එක්ක ඩබල් පොසිටිව් එක්ක නැත්නම් ඩබල් නෙගටිව්. තේරිච්ච ගමන් කමටහන් සුද්ධ කරන්නේ මොකද්ද කියලා යෝගාවචරයම දාන්න දැන් භාවනා හරි. ඒ වුණත් ලියන්න මොකද අනික් අයටත් ආදර්ශයක් වෙනස ඒ වගේම හොඳ දෙයක් අපි කතා කරන්න ඕනේ. ගෝධනෙක් හිතන මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේ කුණු කන්දල් ලියන එක, වැරදිච්ච වලියන එක, පෙරදිච්ච වලියන එක. අනේ එහෙම කට්ටිය නොදකින් නොපතන් නොදෝමකින් ගණ්ඩත් එපා රිටිටෝල්. එලවලාම දාන්න අර ගේට්ටුවෙන් එහාට චරිචුරු ගන්න කට්ටිය මිලා තියෙන දැනගන්න විදියක් නැහැ චරිචුරු ගන්න කට්ටිය. මට දැන් ලාවට තේරිගෙන ඉන්නේ. නෑ හරියට මිනිහා ඈත ඉඳලම සිනාසිසි කොලපප මුකුලපප එනවා. නැති මිනිහා පටන් ගත්ත වෙලාවද එක්ක පමා වෙලා එන්නේ එක්ක බඩේ කැක්කුන් එක්ක ඉසි කැක්කුන් එක්ක අම්මා නැති වෙලා එක්ක තාත්තා නැති වෙලා ඒ ලකුණු වලින්ම තේරුම් ගන්න ඕනේ. ලකුණට සිග්නල් දාලා මමට කපාගෙන අනේකයි තියෙන්නේ. ඒ මිනිස්සු අහක දාන්න එපා. ඒ මිනිසුන්ට අර සමගි පන්සල පෙන්නන්න එනකොට පන්සලක් තියෙන. ආන්න ඒකට ගිහිල්ලා කරගන්න දෙයක් කරගන්න කියනවා. මෙතන තියෙන්නේ අර වැඩේට යන එක. ඉතින් ඒක නිසා මේඩියම හොඳයි. මේක පිළිබඳව වැඩිපුර කියන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් හොඳයි කියන්නේ මේ නිවන් දැක්කයි කියලා ඔක්කොවන්නවත් නෙවෙයි. මෙන්න මේ ක්‍රමේ දිගට කරන්න. යම් වෙලාවක ඉඳ ගන්නකොට දාඩිය දැම්මා, කෑ ගැහුවා, ආලෝකය පහළ වුණා. එතකොට දැනගන්න ඒ නැකත හොඳ නැහැ. ඒකත් කරලා බලනකොට කොහොමද මට සාර්ථක අසාර්ථක බව හරිය වෙලාවේ සාර්ථක අසාර්ථකව එතකොට පේනවා මේවා කල්ැතුවම සූදානම් වෙච්ච දෙයක්. හේතුඵල ධර්මයක් තියෙන්නේ. අනේ ඒකට අවදි වෙන්න. අවදි වෙලා යටත් වෙන්න. යටත් වෙනවා කියන්නේ අදහස් කරන්නේ අහිංසක වෙන්න කරන්න දෙයක් නැහැ. හරි ගියා නම් හරි. වැරදුනා නම් වැරදි. ඒ ඇති විදියට ලිව්වහම වார்த்தාව කිසියම් පටලවිල්ල සැකයක් එන්නේ නැහැ. අපි ඒ නිසා ඒකට හොඳයි කියලා යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවණීය <laughs> ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානයේ පර්යංක භාවනාව සක්මන් භාවනා කිරීමෙන් පසු පර්යංක භාවනාව සඳහා සුදුසු පරිදි වාඩි වීමි. මම දැන් මෙතන යන්න ශරීරයේ පිටිපස කොටස සහ පාදයේ පොළොවට තද වී තිබෙන අයුරු දැනගතිමි. එසේ මම දැන් මෙතන යන්න මෙනෙහි කරමින් සිටියේදී ස්වභාවිකව දැනෙන ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි අවධානය යොමු විය. ආස්වාසයේ සිදුවන විට ආස්වාසයේ බවත් ප්‍රාස්වාසයේ සිදුවන විට ප්‍රාස්වාසයේ බවත් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ දකුණු නාසයෙන් සිසිලට දැනුණු අතර ප්‍රාශ්වාස කිරීමේදී හුස්ම උඩුතල මත වැදීම දැනුනි. එමෙන්ම ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසයේ දීර්ඝ බවද වැටහුණි. මෙසේ විනාඩි 20ක් පමණ මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරයට දැඩි උණුසුම් තත්වයක් දැනිනි. ඒ ගැන නොසිතා ආශ්වාස ප්‍රාශ්වාස කෙරේ සිත යොමු කරන්න හැදුවත් නොහැකි නිසා ඇස්සර බැලුවෙමි. මාහට දැවිල්ලක්ද නොවිය. විනාඩි 20ක් පමණ මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරය නෑ ඒ වාක්‍ය කියන්නකෝ මම ඔය කියන වාක්‍ය මාහට මාහට දැවිල්ලක්ද නොවිය. හරි. එච්චරයි. හරි ඒවා. සිත වෙනත් අරමුණකටද ගියේ නැත. පසුව අතපය දිගහැර ටික වේලාවක් සිට නැවත මූලික කර්මස්ථානයේ කෙරෙහි සිත යොමු කර ගතිමි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී බව දීර්ඝායුෂ පතමි. මම මේකදී මතක තියාගෙන ඉන්න මේ චර්ම බරපතල කාරණා නෙවෙයි ආස්වාසිත ප්‍රස්වාසය මිසක ප්‍රාස්වාසය නෙවෙයි. ආස්වාසිත ප්‍රස්වාසය. ඒ නිසා උගෝදෙනෙක් ආයෙත් ඇත් පුංචි දේවල් නමුත් සිංහලනේ. අපි මම ටිචර සිංහල ඉගෙන ගත්ත මිනිසෙක් නෙවෙයි. ඒක පුළුවන් තරම් හදාගන්න. ආස්වාසිත ප්‍රස්වාසය. අනිතික මේකදී කියලා තියෙනවා මම ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස වල බලා ඉන්නකොට දැහ 10ක් අයිසොට ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට ඒ දාහ ගතියක් නැහැ. එතකොට මම මේ යෝගාචරයෙන් උනත් අහන්න කැමති මේ මම බණින්දි ඉස්සලා අත උසන්න කැමති දන්නේ කවුද ලිව්වේ ප්‍රශ්නේ? කැමති. right. මම ප්‍රශ්නේ අහනවා මයික් එක ගවන්න. මේ 10 ආපු වෙලාවේ මම දැන් මෙතන කියන එක සතිය තහවුරු වෙනවද 10 නිසා? එහෙම නැත්නම් සතියට 10 බාධාවත්ද කියලා. බාධාවක් උනේ නැහැ ස්වාමීන් වහන්සේ. බාධාවක් උනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක නිසා ඒතියෙදිත් කියන 10 ආවට පස්සේ හොඳට බලන්න ආනාපානට වඩා මම දැන් මෙතන. ඒතියෙදි ඇස් දෙක අරින හැටි 10 තියෙනවා කියලා බලන හැටි ඊට පස්සේ ආය මූල කර්මතරට යන්න හදන හැටි ඒව අනවශ්‍ය දේවල්. මේක හොඳටම සාක්කියක්. දැවෙනවා. දැවෙන්නේ අනුන්ගේ කයක නෙවෙයිනේ. අතීතය අනාගතේ නෙවෙයිනේ. ඒ වගේම හිතින්මවා ගත කන්නේ ප්‍රകൃතියක්නේ. ඒකට බලන්නේ දැවීම නිසා මම දැන් මෙතන ඉන්න බවට වඩා සාක්ෂියක් හම්බෙන. ඇත්තට මම දැන් ඉන්න නිසා තමයි ඒක දැනෙන්නේ. අන්න මේකට සාදර වුණා නම් කලබල ඇසරින්න ඔක්කත් මට 10ක් නැහැ කියලා ලියන්නවක්වත් ආයේ නැවත මූල කර්මත්තාණ්ඩ ඇදගෙන එන්නවත් කියන අනවශ්‍ය ප්‍රයත්න වෙන්නේ නැහැ. ඒක මූල කර්මස්ථානේ නෙවෙයි ඒක මම පිළිඅර ගන්නවා. නමුත් ඒක සතියේ තියෙන බාට හොඳ ලකුණක් කියලා තේරුම් ගන්න දවසේ එනකන් යෝගාචරයේන හැම දෙයකටම කරදර කරනවා දම් කකුල රිදෙනවා කියලා තනනවා. නහය කහනවායි කියලා තනනවා. විස කහනවායි කියලා අහනවා. එයා තේරුම් ගත්තොත් මේ දකුණ රිදෙනවා නහය කහනවා කියන්නේ සතිය නිසා තියෙන දෙයක් කියලා. මම එළඹ සිටින නිසා පේන දෙයක් කියලා. එහෙම නැත්නම් සතිය ප්‍රයෝජන ප්‍රතිඵලයක් කියලා එදා යෝගාචරය ඕක ලියන්නේ පණවැන්දුම් කතාවක් විදියට නෙවෙයි. භාවනාවේ ප්‍රතිඵලයක් විදියට. ඒ යෝගාවචරයට අන්ධ බන්ධ නැහැ. එයා දන්නවා මම හිත දැන් තියෙන හොඳටම සතියේ. ඒ මූල කර්මත්තානේ හිත පිට ගියා. නමුත් ගෝචර භූමියෙන් එළියට ගියේ නෑ හිත. ගෝචර සම්පජඤ්ඤයෙන් පිට ගියේ නෑ. තාම ඉන්නේ ගෝචර භූමියේ. ඒක නිසා කලබල වෙන්න නරකයි. හදිසියෙ කම්මලේ වැඩ කරන ඉන්න මිනිස්සයා ඒ කම්මලේ යකට රත් වෙලා තියෙදී උනම් කඩේට ගිහින් සිගරට් එකක් බීලා අවිලිවල වැඩ කරගෙන යනවා. නෝ කම්මලේ උතුර රත් වෙනවා. ඉතින් මිනිස්සයාට ඒකක් බීලාවම ටිකක් වැඩ කරගන්න පුළුවන් නිසා ඒ සිගරට් එකක් බොන්න යන එක බාධාවක් කියලා ගන්න එපා. ඒ මනුස්සගේ ජීවන රටාවේ කැලලක්. ඒ වගේ අපි මේ හරියට එල්ල කරගෙන යනකොට ඉතින් ඒක පාට ගැස්සිලා ආය එකතු වෙනවා. හරියට මේ මේසු පොදියට දුන් ටිකක් ගහපුවම විශ්ිලා ආය ලං වෙනවා. ඒ ඈත් වීමෙන් සහ ලං වීමෙන් තමයි අපි තේරුම් ගන්න හිතේ ප්‍රകൃති දෙකක් තියෙනවා. එහෙම නැත්නම් භාවනා දෙකක් තියෙනවා. පණිදාය භාවනා, අපණිදාය භාවනා. පණිදාය භාවනා කියන්නේ ගුලි වෙලා. අපණිදාය භාවනා කියන්නේ ඇවිස්සලා. අද උදේ කම්ටාන් දුන්නට මං කිව්වේ මේ මැසි පොඩි එකතු වෙලා තියෙන මේ වගේ වෙලාවට රැස්ස වෙලාවට. පායනකොට ඒක ඇවිස්සලා. ගිහිල්ලා. ඒකට පොදිය නෑ. නමුත් මොකුත් වෙලා නෑ. ඒ හැටි. ඒ නිසා මේ මං පෙන්නන කාරණාවේදී ඔය ශාරීරියේ වෙනද නොදැනිච්ච දරතතා දුර්චන් පාවිච්චි කරන දරත කියන වචනේ අපහසුතා මතු වෙනවා හොඳට බලන්න එතකොට හොඳටම සතිය තියෙනවා මේ කියන අපි දුක්ඛ සත්‍යයට තව බොහොම සමීප වෙනවා සංවේදී බව වැඩි වෙනවා ඉදurangගේ ප්‍රകൃති බව වැඩි වෙනවා මෙන්න මේකට අනුග්‍රහ කරන්න යෝගාවචරය දන්නේ නැහැ එතකොට කරන්නේ එක්ක අතපය දිගාරින්න හදනවා එහෙම නැත්නම් මෙහෙම වෙච්ච එක කාල කණිකමක් කියලා හිතන ඇස් දෙක ඇරෙනවා ඒ හැටි ස්වභාවය. නමුත් ඒක වාර්තාවෙන් තේරෙනවා මේක හරියට තේරුම් අරගන්න නෙවෙයි කියලා තියෙන කියන්නේ. දැන් තේරුණා කියලා හිතනවා. කියොම් බෑන මොනවද තේරුණේ කියලා? උණුසුමක් ඇති වෙච්ච ලාවේ මම කලබල වුණා වැඩි වගේ කියලා. හිතම මෙතන කියලා හිතුවා නම් හිතාගෙන සිටියේ ඒත් ඒක මම පසකින් තියලා මම මේ අතපය දිගේ හැරියා. ඒ නාමතිගේ වටිනකමක් තියෙන ඒවා ලියලා තියෙනවා. ඒකයි මට මේ විවේචනය කරන්න පුළුවන්. ඒක නොලියා මේ හරියන්නේ භාවනා හරියන මං ගෙදර යනවා කිව්වනම් ඔය මොකක්වත් බෑ. ඒ වැරද්ද ලියලා තියෙන නිසා තව කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්. වැරදි එකක් වගේ තමයි පේන්නේ මට 10ක් ඇතුණා ඇද්ද කෑරුණා දැඟලුවා පේන්නත් නැහැ අතපය දිගට ඒක ලස්සන ලිව්වේ සතුටට නෙවෙයිනේ ඒ ආඩම්බරයකට නෙමෙයිනේ. මේ තමයි වார்த்தාව හරියට කියනවායි කියන එක. එතකොට අහනින් එකනට කියන්න පුළුවන් මේ මනුස්සයාට මෙන්න මෙතන පොට වැරදිලා තියෙනවා. අනිත් දවසේ ওই 10 ආවට පස්සේ බලන්න මේ සතිය වැඩි වෙච්ච බවට ලකුණක්, උද්දීපන භාව වැඩි වෙච්ච බවට ලකුණක්, ප්‍රනීත භාව වැඩි වෙච්ච ලකුණක් තාම ගෝචර භූමියේ ඉන්නේ. කලබල වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට වරින් වර ඈත් වෙනවා ලඟ වෙනවා කියන එක භාවනාවේ හොඳ දියුණු ලකුණක්. අන්න ඒකත් අල්ලගෙන ඒ කියන්නේ පළවෙනි ළමයාට වැඩ කරන බබා අම්මා දෙවෙනි ළමයා හම්බුනාට පස්සේ පළවෙනි ළමයා ටිකක් ඔය දැඟලුවාට කරන්න දෙයක් නැහැ නේ. තුන්වෙනි ළමයා හම්බ වෙනකොට පළවෙනි ළමයා අච්චරම බලන්න බෑ. ඒත් අම්මා හතරවෙනි බබා ගැන බලාපොරොත්තුකුත් තියෙනවා. පහ අය හත අට යනකොට පළවෙනි එක එන්න ඕනේ වින්න පුකම් කරන්න. තේරෙයිද මන් දන්නේ. අහන්න ආවා කියන එකනේ. මෙහෙම තමයි වැඩි යන්නේ. අපේ අම්මට 11ක්. අන්තිම අන්තිමේ කී හම්බ වෙනකොට ඒ ලෝකෝකල එන්න ඕනේ තිඹිරිගෙට. දරුවා හම්බ වෙනවා බලන්න. මේ පළවෙනි බබ හම්බ වෙන දවසේ තොරන් ගහලා නැකත් බලලා ඔක්කොම දෙල්ලන් ආයෙ වෙන එක හත් වෙන එක හම්බ වෙනකොට බස් එකේ යන ගමන් වෙන්නේ පොඩ් බෝඩ් එකේ හම්බ වෙන්නේ ගහක් මුල හම්බ වෙන්නේ නික්‍රෝත සාමණේරය හම්බෙලා තියෙන නුක ගහක් යට. ඒ නිසා පළවෙනි කාර්යය ඊට පස්සේ සතිය මේ සතිය මේ වගේ විවිධාංගීකරණය වෙන්න හදනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක බුදුන්ගෙන්ම අහගන්න ඕන. එහෙම නැත්නම් අපි කරන්නේම අවුල් කරන එකමයි. ඒ ඒ සංසාරයේ හැටි, ඒ මායාවේ හැටි, ඒ කෙලෙස් වලට ඒක ගොඩ ගන්න මේ විදිහට ලියන්න ඕන. ලිවට පස්සේ තේරුම් කළා කියනවා මෙන්න මේ මේ වැඩවලදී ඕනා මෙන්න මෙතෙන්දී ඔබ දැනගන්න මේ සතිය වැඩිවීමක් කියලා යම් ආකාරයකට එනකොට මේක අල්බෝධ කරා නම් එහෙම දඟලන තෝ කෙලින් මේ පාරදිගම යන්න තිබා. මේකේ ලස්සනක් තියෙනවා. මොකද අපි පිච්චි වැරද්ද ප්‍රමාණ වෙලා තියෙනවා. නැත්නම් පොත් බැීමක් වෙලා තියෙනවා. ඒකට එක්කෙනෙක් නෙවෙයි කමඨාන සුද්ධ වෙන්නේ දැන්. ඔක්කොගෙම කමඨාන සුද්ධ වෙනවා. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්ස වැලිමලුවේ සක්මන් කරන විට යටිපතුල වැලි මත පතිත වෙනකොට ගොරෝසු රළු සියුම් බවක් දැනෙන නමුත් පාදයේ උඩට ඔසනවත් සමගම එම විඳීම් නැතු යනවා. නැවත යටිපතුල වැලිවල ස්පර්ශ වෙනකොට නැවතත් විඳීම් සකස් වෙනවා. මේ නැවත නිවීම. විදීම් අර නැවතත් විඳීම් අර විඳීම් විඳීම් අර තද වෙනකොට ඔසවනකොට විඳීම් නැවතත් සකස් වෙනවා මේ ඇති වෙන නැති වෙන ස්වභාවයන් මෙනෙහි කරමින් මා සක්මන් කළා. මෙතෙක්කල් නුඹ හෙව්වේ අනුන් ගැන, ලෝකය ගැන, දැන්වත් ඔබ ගැන බලාගනින් කියා මටම කියාගෙන සක්මන් කරන විට සිත ටිකක් দমনය කරගන්න පුළුවන් වුණා. පින්වත් ස්වාමින් වහන්සේ මෙහෙම හිතන එක හරිද? මා කෙරෙහි අනුකම්පාවත් ඒක හරිම සෞත්වයේ මේක. මම නම් එහෙම කිව්වත් කමක් නැහැ. ඒ ලියන කට්ටිය ඔහම ලියන්න ගත්තාම දැන් අහගෙන හිටියොත් එහෙම කියයි මේතන මේ නරක වචන උගන්නන තැනක් කියලා. මා කෙරෙහි අනුකම්පාවෙන් පාදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒකෙදී අර පය තියෙනකොට තැදෙන තද ගතිය ඉස්සුවාට පස්සේ පිටුඹෙම අවධානය තියන්නේ එතන තද නැති බවට මොකද්දෝ සංඥාවක් තියෙනවා. අපි ඒක කොහොමද කියන්නේ? තුවාලේ තිනකොට රිදෙනවනේ. තුවාලේ සනීපුණාට පස්සේ කැළලා තියෙනකොට එතන අත ගෑවට රිදෙන්නේ නැති බව අත ගාලම දැනගන්න ඕනේ. තුවාලේ තිනකොට කැළලා රිදෙනවා, ඉද්දෙනවයි කියනවා. තුවාලේ සනීපුණාට පස්සේ රිදෙන්නේ නැහැ. රිදෙනා වගේම අත්දැකීමක් තමයි රිදෙන්නේ නැහැ. කියන්නේ ඒ නිසා යම් තැනකට අවධානය යොමු වුණා මේ සියුම් දෙයක් මම මේ කියන්නේ ඇත්ත. পায়ට බර තිබිලා পায় එසෙව්වට පස්සේ අවධානය විලුඹෙම තියන්න දැන් තේරෙනවා එතන සහැල්ලුව තියෙනවා කිය. ඒ සහැල්ලුව තේරෙන තිබිච්ච තදගතියට සාපේක්ෂව එතන නැහැ කියලා පුරුදු වෙන්න තමයි අපි හදලා තියෙන්නේ. නැත්තේ නැහැ. එතන තියෙනවා තදගතිය නැතිකම. තදගතිය අභාවයේ තියෙනවා. තද ගතිය අභාවයේ මෙලෙක් ගතිය වෙනකොට උණුසුම් ගතිය අභාවයේ කියලා කියන්නේ සීතල ගතිය. ඒ නිසා එතන නෑ කියන පුරුදු වෙනකොට අපිට බැලුවේ නෑ ඒක. ඒ බලන ඥානේ නෑ. අපි සැලසුම් කරලා ගිහිල්ලා නෑ. බැලුවා නම් එතන තියෙන තද ගතිය නැති බව ඒක අත්දැකිය හැක්කක්. ඒක අර තිබුණ ගතියට සාපේක්ෂව දකින එකක්. ඒක නිසා අපිට භාවනාවේදී දන්නා දේ කියලා එකක් තියෙනවා. දන්නා දේ නැති වෙනකොට නොදන්නා දේ කියන එකට අපි අවදි වෙනවා. දන්න දේ හොඳට බලනකොට පේනවා නොදන්න දේ කියලා එකක්. දන්න දේට සාපේක්ෂව. ඒක කියනවා කසින භාවනා කරනවා කසිනුක් ගහටම අවකාශය කියලා. නිල් පාට කසින මණ්ඩලයක් කරන් භාවනා කරලා පස්සේ කසින එතන නෑ කියලා කසින උගුලලා එතන තියෙන අවකාශය දිහා බලන්න නම් ඉස්සල කසින භාවනා හොඳට තහවුරු කරගන්න. ඊපස්සේ මෙතන කසින් නැත්තම් මොකද වෙන්නේ? නැත්තේ නෑ අවකාශයක් තියෙනවා. අපි එක නෑ කියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් නෑ කියන්න පුරුදු වුණොත් එහෙම අපි මාතෘකාව තල්නවා. නෑ මෙතන අභාව ප්‍රඥප්තිය එනවා. ඒසා භාව ප්‍රඥප්ති ස්වභාව ප්‍රඥප්ති උත්තරම තහවුරුනාට පස්සේ ඒකේ නැස්චාර්තය නැති බව ඒක තද ආධ්‍යාත්මයක්. ඒක තද යටිහිතක්. යටි ගැඹුරක්. ඒ නිසා අපේ හිත ඉක්මනට පැනලා යන්න හදනව නෑ කියලා. එහෙම නැති වෙන්නේ නෑ. ඒ නිසා අනිද්දාසේ බලන්න ඒක ඇතුලේ සීතල බබුළු උණුසුම් බබුළු නලියන කම්පන චංචල ගතියක් ඉතුරු වෙනවා. ඒක විද්දන ගතියක් නෑ ඒකේ. රිද්දන ගතියක් නෑ. නමුත් අත්දැකීමක් තියෙනවා. අන්නේ අත්දැකීම දැකපු දවසේ තේරෙයි Tamanට මේක තමයි රූපේක ස්වභාවය. රූපේක තියෙනවා යා ඉන්න බවට රුප්පණ ගතියක්, කුප්පණ ගතියක්. ඒක උද්දීපනය වුණාට පස්සේ තමයි වේදනාවක් තද ගතියක්. වෙනවත් ඒ තද ගතිය නැති වුණත් රූපයක් තියෙන හැම වෙලාවෙම හැම අංශුවකින්ම හැම සෛලකින්ම අපිට සංඥාවක් එනවා. තුවාල වෙලා නැහැ. කිඳ පෙටිලා නැහැ. මොනක්වත් වෙලා නැහැ කියන. නමුත් ඒක අපිට උරු වැඩිකම නිසා දෝ ඒකට තියෙන ද්වේෂය නිසා දෝ අපි කවදාකවත් ඒක අවබෝධ කරන්නේ නැහැ. විස්්‍රාම වෙනකොට තේරෙන්නේ තියෙනවා මුළු ඇඟම තියෙනවා මුළු ඇඟම අවබෝධ කරනවා. මොකකින්ද මොනවත් නැතිකමකින්. රිදෙන්නේ නැති නිසා දැනෙන්නේ නැති නිසා ඒක තමයි සාන්තිය කියන්නේ. ඒක තමයි සම්පත්තිය කියන්නේ. ඉතින් අපි ඒක දන්නේ නැත්නම් අර තියෙනව ගැන කචුකුචුකක ඉන්නවා මිස ඒක නැති වුණාට පස්සේ තියෙන විවේකේ විස්රාමේ සාන්තිය විරාමේ අඳුරන්නේ නැහැ. ඒක අඳුරන්නේ නැතුනොත් අපි චිත්‍රෙන් 90 ගාණක් නොදැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේක සියුම් බව මම දන්නවා. නමුත් මං ඉල්ලා හිටිනවා වාක්‍ය ලියපු නිසා මං කියන්නේ දැන් තදගතිය නැහැ කිව්වට එතන වෙන මොකක්ද එකක් තියෙනවා. ඉස්සර හිතුවා මේ වතුර කෝප්පෙන් අයින් කරපුවා හිස් කියලා. දැන් දන්නව නෑ ඒකේ වාතය කියලා එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේක වහලා වාතයත් අයින් කරන්නේ නෑ රීත්තකේ කියලා එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් හොයාගෙන තියෙනවා එහාට ගියාට පස්සේ මේකේ මොනවත් නැත්තම් ඩාර්ක් එනර්ජි කියන එක මේක ඇතුලේ තියෙනවා. ඩාර්ක් මැටර් කියන එක තියෙනවා. නෑ කියලා දෙයක් නෑ. එයාට හිත ලේසියට කට්ටි පයින් හැටි. භාන යෝගාවචරය දන්න දේ අල්ලගත්තට පස්සේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ අල්ලනවා. ඊට පස්සේ තීරුම් ගන්නවා නොදත හැක්කක් කියලා එකක් තියෙනවා. ඒකට තටමඬ එපායි වැඩක් නැහැ. දැනීමට සාපේක්ෂව නොදන්න දේ අල්ලන්න. ඒක ලොකු ලාභයක්. හැබැයි දැනගන්න බැරි කොටසක් තියෙනවා. ඒක අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඒ නිසා කවදාකවත් දැනුම අංග සම්පූර්ණ නැහැ අපේ. ඒ නිසා තදගතිය දැනනකොට තදගතිය ඉවර වෙන්නේ අභාව ප්‍රත්‍යක්ෂයට ඉඩ දීලා. අන්න ඒක අවබෝධ කරගත්ත දවසේ නැත්නම් ඒකට ලෑස්තිලා ගියොත් පෙනේවි. පැය 24ම සතිය තියන්න ඕන. මම මේ පරියන්කේනකොට සතිය තියලා නැගිටලා ගියාට පස්සේ ආයෙ සතිය ඔටොන්ම පළඳ ගන්න පළඳ ගන්න බෑ. හැම වෙලාවෙම මේක තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මම පර්යංක භාවනාව සඳහා පට්ටල් වී වාඩි වුනිමි. ඉන්පසු මා වාඩි වී සිටින බව මෙනෙහි කළෙමි. ස්වල්ප වේලාවකින් හුස්ම රැල්ව වෙතට සිත යොමු විය. ඊතා සියුම් සුලන් රැල්ලක් වම්නාස් කුහරයෙන් ඇතුළු වී කුහරේ වම් බිත්තියේ සීතලට වැඳිමින් ඇතුළු විය. ආස්වාස වාතයේද මම නාස් කුහරයෙන් උණුසුමට පිට විය. වම් නාස් කුහරයෙන් උණුසුමට පිට විය. මෙසේ සුලන් රැලි 3-4කි 3-4ක් නිරීක්ෂණය කළෙමි. සුලන් රැලි ක්‍රමෙන් සියුම් වී නොදැනී ගියේය. ඉන්පසු කිසිවක් නොදන්නා තැනකට ඇතුළු විය. මට නිින්ද ගොහින් බව දනිමි. එහෙත් අවට ශබ්ද හෝ ශාරීරික අපහසුතා කිසිවක් නොදැනුනි. මෙසේ ටික වේලාවකින් මේ தත්වයෙන් මිදුනි. බෙල්ල පහලට කඩා වැටී තිබුණි. නැවතත් හිස කෙලින් කළෙමි. හුස්ම හුස්ම දෙස සිත යොමු විය. එවිටද නොදැනී යාමක් සිදුවිය. පර්යංක පැයේදී මෙසේ තුන්වරක් සිදුවිය. සක්මන් භාවනාව. මම වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. වැලිවල රළු ගතිය සිසිල් ගතිය යටිපතුලට දැනුනි. දෙපා වැල්ලේ එරෙන බව වැලි විසිරෙන අයුරු නිරීක්ෂණය කළෙමි. විනාඩි 20ක් පමණ මෙසේ ගමන් කරන විට ශරීරයේ පහළ කොටස නැති බවක් දැනුනි. ඒත් දෙපා වලට වැලිවල රළු ගතිය දැනුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් තියෙන අන්තිම වාක්‍යයේ ඉස්සලා එක යටි කොටසේ නැති බව දැනනවායි කියලා ඔතන තමයි රහස තියෙන්නේ. ඒ බව දැනෙනවා මොකක්ද එක්කින්. රිදෙනකොට නම් රිදෙන තැන ප්‍රමාණය දැනෙනවා. රිදෙන්නේ නැති කොටත් දැනීමක් තියෙනවා. අපි අන්න ඒක අමතක කරන නිසා අපිට භාෂාවේ තියෙන රිදෙන තැන විතරයි. පෙලෙන්නේ නැති තැන අපි දන්නේ නැහැ. ඒ නිසා පෙලීම් ගැන අපි නව කතා ලියනවා. නමුත් කවදාද මේ පෙලීම් වලට සාපේක්ෂව පෙලෙන්නේ නැත්නම් ඉගෙන ගන්නතර දෙන්නේ අපි උඟක් වෙලා තින්නේ ඒකේ තමයි. නිවනේ. නමුත් කරදර කර කි ලියන්නේම මේ අල්ලපු ගෙතුමස මට බැන්නා පත්‍රේ අරක තිබ්බා මේක තිබ්බා කියලා කුණු කන්දල් ටික කතා කරනවා. ඒ නිසා අපිට අර කවදාකවත් අර ඝර්ෂණ නැති කම්ෆර්ට් සෝන් එකට ගියාම මේක න වාර්තා කරන්න දෙයක් නැහැ වගේ පේනවා. නමුත් එතන නිවන තියෙනවා නම් ඒ කරදර වලට සාපේක්ෂව කරදර නැති තැන. නැත්නම් ඝර්ෂණ නැත්තැනට ඊට ගිය දවසේ පේනවා අපි 95ක් ඉන්නේ එතන තමයි. පුරුද්ද තියෙන්නේ දැනෙන, ඉද්දෙන, කුප්පණ දේවල් ගැන කතා කරන එක තමයි කෙලස් අකුසල් සමාපatti කියලා කියන්නේ. ඒ නිසා ඒකට සාපේක්ෂව නැති තැන හොයන්න බලන්න පුදුමාකාර සංකතියක් තියෙන. ඒක භාවනා කරලා ගත්ත එකක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් හදාගත්ත එකක්. ඒක බුදුහාමුදුර අපිට දෙන දෑවැද්දක්. දායාදයක්. ඒකට පුළුවන් තරම් බලන්න සමවදින්න සමවදින්න වේදනාවක් තියෙනකොට ඒක දිහා බලන්න. ඉන්දි ඉස්සල තුනේ මොකද්ද බලන්න ගියාට පස්සේ මොකද වෙන්නේ බලන්න ඊට පස්සේ සාන්තිය තියෙන. ඊට වගේ මේ කෙනා කැමතිද දන්නේ නැහැ මේ ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න. ලියරපියක් කරන. මේ භාවනාවේදී ආනාපානේ පේන අවස්ථාව සහ ඒක නොපෙනී නිින්දක් වගේ නොදැනෙන අවස්ථාවක් කියන දෙකක් ගැන සඳහන් වෙලා තිනවා තුන් සැරයක් එහෙමයි ගියයි කියලා. මේකෙන් භාවනා උඟ දියුණු වශයෙන් පේන්නේ ආනාපානේ පෙනෙමින් මෙනෙහි කරමින් දැනෙමින් තියෙන අවස්ථාවද එහෙම නැත්නම් නොදැනෙමින් බෙල්ල කඩා වැටෙනවද දන්නෙත් නැහැ. මතකෙක් නැතුව චීන අවස්ථාව කියන මේ දෙකෙන් Tamange හිත වැඩි මනාප ගන්න මොන එකටද? අර අරමුණක් නැති අවස්ථාව අර නිින්ද නොගි කිසි දෙයක් නොතේරුණු අවස්ථාව වඩා හොඳ ඒ ඒ අවස්ථාවේ මුලමදා ගන්න පුළුවන් ඒකට පෙළඹෙන්නේ මෙහෙමයි මැදදී අල්ලන්න බෑ ඒක ඉතින් බොරුවනේ නැගිටුණාට පස්සේ මෙහෙමයි කියලා ඒ ඒ ඔය අවස්ථාවේ මුලමදාග කියන එක අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා මුලදී නම් අන්ධකාරයක් වගේ ඇවිත් තමයි මේ தත්ත්වයටපත් වෙන්නේ ඊට පස්සේ අන්තිම වෙන්නේ මොකෙන්ද? අන්තිමට ඇහැරෙනවා එතකොට තමයි තේරෙන්නේ මෙතෙක් වෙලා හිස් බවක හිටියේ කියලා. ඇහැරෙන්නේ මොකේදද? නිකම්ම අවදි වෙනවා. අවදි වුණාට පස්සේ අරමුණු පේනවා. අවදි වෙද්දි ඉස්සලා අරමුණු නැහැ. එහෙමයි. ඒසාර අවදි වෙලා අරමුණු පේනකොට තමයි දන්නේ මෙච්චර වෙලා අරමුණු තිබුණේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඒක එහෙමම සරුවච්චන් ආංශේ සඳහන් කරනවා. අපි පාට ගැස්සිලා මේ නැගිටින වෙලාවල් එනවනේ. එහෙම වුණාට පස්සේ තේරෙනවා මේ වෙච්ච දෙයට සාපේක්ෂව මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා මයිලක අරමුණක් තිබිලා නැහැ, මතකයක් තිබිලා නැහැ, මේ හඳුනා ගැනීමක් තිබිලා නැහැ. හැබැයි ඒක දන්නේ නැති නිසා අපිට නිවන ඇවිල්ලා තියෙනවා. ගෙදෙට්ට අපි ගෙදර එනකොට ගෙදර මිනිස්සු ගෙදර නැහැ. වැදගත්ම ඇවිල්ලා අමුත්ත ගෙදෙට්ට ඇවිල්ලා තියෙනවා. එතකොට ගෙදර මිනිස්සු නැහැ. හිතා ගන්න පුළුවන් වෙයිද මේ මුල දකින්නනේ අන්ධකාරයක සීතල කරන ගුණ කරගෙන යන ගතිය ඒක හොඳට අල්ලා ගන්න. ඉතින් ගැස්සිච්ච එක මම බලා ගන්න මේකෙන් තමයි දැනගන්නේ සිද්ධිය ඉවරයි මේක තමයි අවධානය කියලා. මෙන්න මේ දෙකට සාපේක්ෂව මේ දෙක හොඳට වශී කරලා අර මැද ප්‍රදේශයට අවදි වුණොත් කොහොම හිටියද කියලා. එහෙමයි. ඒකට කියනවා අප්‍රමාද වුණොත් සතිය පිහිටියොත් අවදි වුණොත් එතන කියන්න පුළුවන් මේ සාගරයක් වගේ මේ මහා පොළොව වගේ තියෙන තැනක ඉඳ සාගරයක් වගේ තැනකට පුංචි දිවයිනක් තියෙනවා. ඒකට කොට වුණාට පස්සේ කිසිම මතකයක් නැහැ. අපි ඔය ඥාන ත්‍රිවිරිමේ දන්නෙත් නැහැ. ඔය ගෙනාව දුක් කරදර පොදියක් නැහැ. දෙන්නම බෑ කියන දුක් කරදර පොදියක් නැහැ උතන. නමුත් ඒකට අවදි වෙන්න බැරිකමේ තියෙන කාලකන්නිකම පේනවනේ අපට. එහෙමයි. යම් කිසි කෙනෙකුට අවදි වෙන්න පුළුවන් නම් ප්‍රබුද්ධ උනායි කියන බුදු උනායි කියන්නේ ඔන්න ඔකට තමයි. ඒ නිසා මේකට වෙන්න දෙන්න තුන් සැරේනේ වෙලා තියෙන තව ඉස්සරහට යනකොට තේරෙයි පරියන්කික 10 15 සැරේක වෙනවා. කලබල වෙන්න එපා. අර මොනවත් නැති තැනට මම කවදා හරි මේකේ මම නිකන් හීනකට අවදි වෙනවා වගේ නින්දකට අවදි වෙනවා වගේ ක්ලාන්ත වෙච්ච වෙලාවේ දැනගෙන ඉන්නවා වගේ ගියොත් ඔක ඇතුළට තේරෙවි. ඔතන නෑ කිසිම මතකයක්. ඔතන නෑ මුලක් මැදක් අගක්. ඔතන නෑ සංස්කාර. ඔතන නෑ ඉර අඳ. ඔතන නෑ දිග පළල. ඔතන නෑ හරි වැරදි. අන්න ඒකට හිත පණින හැටි. හැබැයි මේක නිවනම කියලා කියන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. මේකට තියෙන බය, මේකට තියෙන කරාරින ගතිය, මේකට තියෙන භීතිකාව නිසා අපි දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට වැඩිය කියලා කතාවක් හදලා තියෙනවා. ඒක සරුවචනාංශිකේන මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අතන වෙන්න ඉඩ තියෙනවා. මොකද එතන කිසිම ආතතියක් නැහැ. කොටිම මමයා නැහැ, මාන්නේ නැහැ, තෘෂ්ණාව නැහැ. ඒ නිසා අපි මේ දැන් මේ ක්‍රමයේ මේ යනකම් බලන්න ඕනේ අර විදියට ගෙට ගෙවදින්න හදන වෙලාවේ, නිදි වැදින්න හදන වෙලාවේ, වැරදෙන්න හදන වෙලාවේ වෙනදට වැඩිය අවදින් ඉඳලා කොහොමද මන් දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්නේ? කොහොමද මම මෙනේ කරන්න පුළුවන් තැන නැත්නම් මේ සංඥාව තියෙන තැනල සංඥාවක් නැත්තඳ යන්නේ. කොහොමද මම මම ඉඳලා මම නැත්තඳ යන්නේ කියලා ඒක පුරුදු කරොත් ඊටමත් මෙහිමීටේ ගමන යන්නේ. ලක්ෂ කෝටි වාරයක් කරන නමුත් ඒ ගමනේ දශම ස්ථානක තියෙන වටිනාකම මේ ලෝකෙදි ගන්න බෑ. නමුත් අපි කොහොම හරි මේක මේ ලෝකෙට බස්ස ගන්නවා. බස්සකන දැනගන්න ඕන. එතෙන්ට යන්න පුළුවන් මේ සංසාරේ කුණු සංසාරේ මේ ඉන්න ගමම මේ සියල්ලම ගෙම වෙන් වෙච්ච චිත්තක්ෂණයක් තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ගිහිල්ලත් තියෙනවා. අවදි නැහැ. ආන්නයකට අවදි වීම සඳහා කරන ක්‍රම එකක්වත් මනුස්ස ක්‍රමත් නෙවෙයි, තාර්කික ක්‍රමත් නෙවෙයි, සම්ප්‍රදානුකූල ක්‍රමත් නෙවෙයි. ඒවා යෝනිසෝමනසිකාරය කියලා කියන එක සම්පූර්ණ විප්ලවීය ක්‍රමයකට යන්න ඕන. කෙනවා මෙයා පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මාන්නක්කාරකම් පාවා දෙන්න ඕනේ. තෘෂ්ණා පාවා දෙන්න ඕනේ. පාවා දීලා තියෙන මේ වෙනකොට ආය මේ අලුතෙන් ඇත් වෙන්න ඕනේ. අන්න එකට අවදි වෙනවා කියන එකටයි මට මේ අවධානය යොමු කරන්න ඕන උනේ. ඒ නිසා තුන් සැරයක් වුණාට මදි කියලා හිතනද මේක ඉස්සරහට යනකොට ඒක පරියන්කේදී මේ අවදිනවා මේ වැටෙනවා. මේ අවදිනවා මේ වැටෙනවා. ඔහොම ඔහොම ඔහොම යන්න පටන් ගන්නවා. මේ දෙකම සම්ම මට්ටමක දාලා අවදි වුණ වෙලාවේ අරමුණු තියෙන වෙලාවේ නැත්තම් ওই නිින්ද ගියයි කියන වෙලාව දෙකේදීම අවදි භාවයක් ප්‍රබුද්ධ භාවයක්. බුද්ධ භාවයක් ගන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරුවෝ මනුස්ස කියන නම දීලා තියෙන අපිට ඒකයි. තිරිසනෙකුට ඒ දෙන්න අවදි වෙන්න අමාරුයි. භවනා නොකරන කෙනාට අමාරුයි. විශ්වාස කරන්නේ නැති කෙනාට අමාරුයි. ගිය කෙනාට බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙතෙන්න පුළුවන් නම් මේක නැවත නැවත එන්න ඇරලා ඒකට අවදි වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා වගේ කතා කරන්නේ. ද තේරුණා ස්වාමීන් වහන්සේ. මට නම් හිතෙනවා තේරුන්නේ නැහැ කියලා. කියමු බලන්න තේරිච්ච අර අරමුණක් නැති තැනට යන්න ඉස්සෙල්ලා සෝදානමින් ඉන්න කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම තේරිලා තියෙනවා මම තමාව ඉල්ලනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඕකට ලෑස්තිලා ඵලයන් සූදානම් වෙලා ඵලයන්. හොඳයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. පාදයේ ලනුපැදුරට තදවීමේදී ඇතිවන රළු ගතිය, තද ගතිය හා දූවිලි ස්වභාවය වටහා ගතිමි. දැවිලි ස්වභාවය වටහා ගතිමි. වර එක වම් පාදයේ වඩාත් ප්‍රකට වී පෙනේ. අවට ශබ්ද ඇසුනද සිහිය පැවැත්වීමට බාධාවක් නොවේ. වරින් වර සිතුවිලි පැමිණියේද ඒ බව දැනගනිමින් පාදයේ සිහිය පැවැත්වීමට හැකිය. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ සක්මනෙහි යෙදුණෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම දැන් මෙතන ලෙස ඉඳගෙන සිටින ඉරියව්වට අවධානය යොමු කරමි. වාඩි වී ඉන්නා විට පිටුපස හා තද පොළවට තද වී ඇති අයුරු වරින් වර පාද පොළවට තද වී ඇති අයුරු වරින් වර වැටේ. දෙකයි. සිරුර එහාට මෙහාට පැද්දීම පිටුපසට තල්ලු වීම හා බෙල්ල පැත්තකට ඇලවීම ආදී ඉරියව් වෙනස් වීම කෙරෙහි අවධානය යොමු වේ. ඉන ඉනා ඉරියව්ව හොඳින් ප්‍රකට වේ. සමහර අවස්ථාවලදී ඉරියව්වට සිත යොමු වන විට ඒ දක්වා කාලය තුල සිහිය පීඨයේ කෙසේදයි ප්‍රකට නැත. නින්දේ නොසිටි බව දනිමි. පර්යංකයේදී සිතුවිලි පැමිණියද ඒ බව හඳුනා ගැනීමට ප්‍රමාද වේ. සිත විසිරී යාමේ ස්වභාවය වැඩිය. දැඩි නොසන්සුන් බවක් බොහෝ පර්යංක තුල පවතී. ආශ්වාස හා ප්‍රාශ්වාසයේ සිහිය පැවැත්වීම අසිරිය. හුස්ම රැල්ල දෙස බැලීම වෙනස වෙහෙස කරවේ. ඔබ වහන්සේට වහන්සේගේ කාරුණික උපසිත පතමි. තෙරුවන් සරණයි. මේකේදී අර මුල් රචනයේ බොහොම ලස්සනට ඇත්තට රචන වෙලා තිනවා. නමුත් අවසාන වෙනකොට මේ හිත විසිරී යන ගතියක්, වෙහෙස කර ගතියක් ආනාපානයත් පෙනෙනවා, පෙනෙද්දිත් වෙහෙසයි කියන එක ලියවිලා තියෙනවා. ඉතින් මේක ආධුනිකයට කිව්වොත් ඒක හුඟක් වෙලාට පටලවෙනවා. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා දුක්ඛ සත්‍ය වැටහෙනකොට හැම දෙයක්ම තියෙන පෙළන ගතිය සහ තවන ගතිය තියෙනවා කොච්චරද කියනවා ආනාපානයත් පෙළන තවන ගතිය තියෙනවා සතිය කියන චෛතසිකයත් අපිව පෙළනවා මේක පිළිගන්න කවුරක්වත් කැමති නැහැ සතිය කියන්නේ පිළීමක් සතිය කියන්නේ තැවීමක් සතිය කියන්නේ දුකක්. එහෙනම් ඒ දුක අනිත්‍ය වගේ තියෙන තැවීම් පෙලීම් පෙන්නලා එයත් අන්තිමට අයින් වෙලා යනවා. ඒ නිසා යෝගාවචරය සතිය සියල්ල සාධාරණ සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා තියෙනවා මේ සියලු කෘත්‍ය සාධනය කරන ඇමතිවරයෙක් අපිට උදව් කරනවා අන්තිමට පේනවා ඒ උදව් කරන සතිය පවා එහෙම නැත්නම් මේ උදව් කරන ආනාපානේ පවා වෙහෙස කරයි හැබැයි මේ වෙහෙසට මට කරන්න දෙයක් නැහැ මගේ එකක් නෙවෙයි කනගාටු වුණාට ඇති වැඩ නැහැ. එහෙනම් ඉතින් මම කරන දේවල් වලට එන වෙහසත් මතක තියාගෙන ඉන්න. ඕක නොකර නිකන් හිටියානම් ඉබේ සිද්ධ වෙන දේ වෙහසයි. පීල නට්ටෝ, ਸੰతాප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ කියලා පෙළන ගතිය, තවන ගතිය, සංකත ගතිය, එතන එතන සකස් වෙන ගතිය සහ වෙනස් වෙන ගතිය තමයි දුක කියන්නේ. ඉතින් ඒක හති කොන පේනවා ඒ වෙලාවට. ආනාපානෙ හිටියත් පේනවා නැතත් පේනවා. සතිමත් උනත් පේනවා නැතත් පේනවා. ඊට පස්සේ තේරෙනවා මේකට පොර කාලේ වැඩන්නේ මේක අනාත්මයි. මගේ නෙවෙයි. මට පාලනය කරන්න බෑ. පොර කන්න දෙයක් නෑ. හැබැයි දැන දැන පව් කරන්න එපා. කොච්චර ශික්ෂණගතක වුණත් සංස්කාර ශික්ෂණය කරත් දුකේ දුකෙන් වෙන්වීමක් මේ සංසාරෙට කරන්න බෑ. ඒක සරුවත් chance සඳහන් කරලා තිනවා සලායතන පරියාදින්න දුකක් තියෙනවා. සලායතන පදං කරගත්ත ජීවිත පරියාදින දුකක් පිරුණම් පාට පස්සේ ඒකත් නැති වෙනවා. ඊට පස්සේ ඒකට බේත් බොණ්ඩ යන්නේ නැහැ. පැන්ඩෝල් ගහන්න යන්නේ නැහැ. බාම් ගහන්න යන්නේ නැහැ. වේදනානාශක ගහන්න යන්නේ නැහැ. මේක තමයි අවබෝධ කරගන්න හදන්නේ. ඒක ආනාපානෙත් පේනවා. හැබැයි ඒක ඒ ආනාපාණයෙන් එන මේ ධර්තේ තේරෙනකොට ඒ යෝගාවචරය සතුම්මැරි හොරකම් කිරීම ආදී වීතිකම කෙලෙස ඇති වෙන්නේ නීවරණ ධර්ම කෙනෙකු ඇත්තෙත් නැහැ මේ ආනාපානිය ආවේ කියලා සතුටක් තිබුණා නම් ඒකත් නැහැ දැන් ඉස්සලා ආනාපානිය ලොකු දෙයක් නේ ලං වෙච්ච ආන දැන් ඒකත් නැහැ ඒකටත් බිම්බෝම්බයක් උතන තියෙනවා සතිමත් උනායි කියලා ඒකත් මල කරදරයක් ඊට පස්සේ අපි සතියෙමුත් නිදහස් වෙනවා ආනාපානෙමුත් නිදහස් වෙනවා බෑ දුකෙන් නිදහසක් නෑ මේක වෙන් කරන්න බැරි දුකක් වතුර ගත්තොත් එතමනේ තමයි ඒ කියන්නේ සංසාර කියන්නේ දුකමයි දුක්ඛේ තමයි ලෝකේ පිටලා තියෙන්නේ කියලා තීරුම් ගත්තට පස්සේ කාටවත් චරිචුරු ගන්න යන එක නෑ අයියෝ බලන්නකෝ මට ආනාපානෙ වෙහෙසයි කියලා අර මම ගෑම්බට ආනාපානෙ වෙහෙසයි මට නහයක් නැහැ උඹට මෑ නාය තියාගෙන වෙහෙසෙන්නේ මට ආනපනේ අහුවෙන්නේ නැහැ මට අහුවෙන්නේ පිම්බි මෑකින විතරයි කියයි. එතකොට තේරෙනවා අපි මේ දුක් දුකක් හදන්න කතන්දර කීයක් ගොතන්න ඕනද? මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬෙමි දෙපාන වැඩි ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙ ඇස් නොඇති නොබැති ඔබ දකින්න තුරා ස්ටේෂන් එක බංකුවේ ඉඳගෙන ඉන්න දෙන්නෙක් ඒක මිනිසෙක් නව කතාවක් කියනවා අනෙක් මිනිසයා පොට්ට මිනිසෙක් අර නිසා ඉඳපු ගමන් hina වෙනවා අර පොට්ට මිනිස්සයා අහනවා ඇයි ඈ? ඉතින් යාට තේරෙනවා මේ මෙයා hina වෙච්ච එක නිසා ආරයට හිත රිදලා ඊට පස්සේ කියනවා නෑ මම මේ නව කතාවක් කිව්වා. හොඳයිද? හොඳයි. ඇයි ඉතින් මොකද hina වුනේ? නෑ ඒකේ ලියලා තියෙනවා මේ මිනිස්යාගේ කකුල කර මිනිස්සෙක් එදා කෑම කෑම වැරදිලා හෝටලෙකින් යා කියන මේ කකුල කර උනේ එදා රෑ කාපු කෑම නිසායි කියලා මිනිස්සයා කියනවා. ඉතින් මට ඒකට hina ගියයි කියලා. ඒකට අර පොට්ට මිනිස්සයා අහනවා කියවලා බලලා මටත් දෙනවද කියලා. ඒකට අරමස් වෙනවා පොතද කියලා නෑ S2 ඉවරයි විහිළු ඉවරයි. ඔයා කියවලා මරුණට පස්සේ S2 දෙන්න මට S2 බලන්න. අරමසයි දැන මේ පොත ඉල්ලනවායි කියලා මේ විහිළුව ඉල්ලනවායි කියලා. අපි මේ ඉල්ල හඳන දේවල් ලෝක පැත්තෙන් බලනකොට සංසාර පැත්තෙන් බලනකොට අපිට කතා අපිත් කතා කරනවා නම් ඒ වගේ ඇස් නැති මිනිස්සු මොනව කතා කරන්නේ? අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් චෝදනා කරන්නේ. අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉල්ලන්නේ මොනවද? කොහේ ගියත් ආනාපානෙ දුකයි. සතියත් දුකයි. මහසිසඩ සංසේ පරිච්ඡේදයක්ම ලියනවා අන්තිමට මෙච්චර උවමනායෙන් වඩන සතියත් උඹට අතාරින්න වෙනවා කිය. ඒක කවුරුත් තේරුම් ගන්න නැහැ. බුදුචානන්සේ කියනවා ධම්මෝපියෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහණ බල මේ එකතු කරන ධර්මයත් උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ නිසා ආනාපානයත් gedara ගෙනියන දෙයක් නෑ. ඒකත් වෙහෙසක් තමයි. හැබැයි එතකොට යා කෘත්‍ය සම්පාදනය කළ ඉවරයි. උන්දුවට බලන්න මේ වෙහෙස දකින්නකොට මේක සතියේ ආඩම්බරයක්ද සතිය ප්‍රයෝජනයක්ද සතියට බාධාවත්ද කියලා. ඒ ලියපෙකන කැමැතිද දැන් කතා කරන්නේ. මේ ආනාපානිය දැනෙන වෙහෙසකර ගතිය සතිය නිසා තමයි ලැබිච්ච ලාභයක් විදිහට පේන්නේ නැත්නම් මේ සතිය භාවනා කරන මට කරන අරියාදුවක් වගේද පේන්නේ. ඔය මගේ ප්‍රශ්නේ ඒ විදිහට ආස්වාද ප්‍රසවාසයේ තියෙද්දි දැනෙන මේ වෙහෙසකර ගතිය ආන සතියේ උසස් කෘත්‍යයක් ප්‍රයෝජනයක් පළ ප්‍රයෝජනයක් වශයෙන්ද තේරෙන්නේ නැත්නම් සතියට බාධාවක් විදියට. සුවිනාස ආනාපාන සතියට හිත යොමු කරන්න බොහොම අමාරුයි. කියන්නේ යොමු වෙන්නෙම නැහැ. කයටම තමයි ওই හිත යොමු වෙන්නේ. දැන් මේකේ ලියලා තියෙනවා ආනාපානෙ හිත යොමු කරන්න අමාරුවක් තියෙනවා මේකවලත් වෙහෙසක් තියෙනවා. එතකොට නමුත් ඒ කයට හිත වෙන්වීම හෝ ආනාපාන තියෙන වෙහෙස තියෙන වෙලාවේ සතිය තියෙන බව තේරෙනවා. එහෙමයි. ඒ නිසා මේක තමයි සතියේ කෘත්‍යය. කයට හිත ගියත් ආනාපානෙ වෙහෙස තිබුණා සතිය තියෙනවනේ. අපි ඒක දකින්නේ නැහනේ. අපි ඒක දකින්නේ නැතුව කියනවා වෙන්ද වගේ නෙවෙයි ආනාපානෙ හිත යන්නේ මොකද ආනාපානෙ වෙහෙසයි. දරතියගේ වෙනකොට යක් අයට හිතියොදන මේ දෙකම ගෝචර භූමිය ඇතුළේනේ සිද්ධ වෙන්නේ. සතිය කියන මාතෘකාව ඇතුළේනේ. සතිය තියාගෙනනේ. ආන්න එච්චරයි අපි වාර්තා කරන්නේ. සතිය තියෙද්දි මේ අපේ පුරුදු ආනාපානේ පව වෙහෙසටපත් වෙනවා. මට කයට හිත ගියත් ඒකෙත් වෙහෙසටපත් වෙනවා. නමුත් මේ දෙකම සතිය තියෙන්නේ අපි ඊයේ ගැන කල්පනා කරගෙන ඉන්නකොට ඕම රණ්ඩුවක් ඇතුලේ තියෙන බව දන්නෙත් නැහැ. ලියෙවෙන්නෙත් නැහැ. ඒ වේ දේ වෙනකොට ගෝචර සම්පජඤ්ඤය කියලා මම ඉන්නේ සතිපට්ඨානෙ ඇතුලේ කියන එක දන්නවනම් කවදාවත් බහන වැරදිලත් නැහැ ආරස්සාවේ අඩුවකුත් නැහැ ඒක නිතරම සමාදන් වෙන්න ඕනේ ශරීරයේ තියෙන මේ රණ්ඩු සරුවල් පෙන් කරච්චල් ඔක්කොම පේනවා නමුත් ඒ පේන්නේ සතිය තියෙන නිසා මිස සතියට අරියාදුවක් නැහැ ඒ මොනවද වුණා සතිය කැඩෙන්නේ නැහැ එහෙම කියන්න පුළුවන් ද සෙන්හස එතකොට කරන්න ඕනේ මොකද්ද? මට සතිය තියෙනවා කියලා ලොකු බෝල් ඩකුරේ লীලා යටින් ඉරක් ගහලා රාමු කරලා පච්චක් කොට ගන්න නැත්නම් පිටේ ගහලා. ඔය කොච්චර සෙල්ලම් වුණා සතිය තියෙනවා. ඒක නැති වුණොත් මට ආනාපාන සතිය නැති වුණා, කයට ගියා, රණ්ඩු දරුවා. මේකට කියන්නේ ගෝචර සම්පජාඤ්ඤය. තමන්ගේ ගෝචර භූමියේ තමන් ඉන්න බවට හොඳ හැඟීමක් තියෙනවා. ඇතුලේ දෙකක් තියෙනවා ආනාපානේ කයයි. ඒ දෙක අතර තට්ටු මාරු තියෙන මොකක් ගණන් ගන්න. පොඩි දරුවෝ දෙන්නෙක් අතර පොඩි සෙල්ලමක් අම්මා මොකට ඒකට මැදියක් තියෙනවා. දෙන්නම දරුවෝනේ. එක්කුට ගහන්න යන්න එපා. පොඩි වයසින් සෙල්ලම් කරනවා. උන්ගේ හැටි එහෙමයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම පර්යංකේ වාඩි වී දැස් වසාගත් සැනින්ම ශුන්්‍යතාවයක් අත්විඳින්නෙමි. මෙසේ සෑහෙන වේලාවක් මට ඉන්නට හැක. එසේ සතියෙන් සිටින විට සිතුවිලි කිසිවක් සිතට නොයේ. නමුත් සතිය ගිලිහි ගිය විට සිතුවිලි සිතට එයි. සතිය එළඹි කල්ලි ඡණයකින්ම ඒ සිතුවිලි නැති වී යයි. පර්යංකෙන් නැක්ට නිකන් සිටින විට සතියෙන් සිටින හැම වේලාවකටම සිතුවිලි අතුරුදහන් වේ. මට මෙසේ තර්මක් වේලා සිටිය හැක. එය හරියට චිත්‍රපටියක් මෙනි. සිතුවිලි කිසිත් නැත. සිත කය දෙකම හිතා සැහැල්ලුය. මම යන මේ මාර්ගයේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේකෙල් තියෙන විදියට හිතවිලි පිළිබඳ සත්‍යමත් වෙන්න බෑ කියන්නේ. සත්‍යමත් වෙනකොට මේ හිතවිලි නැති වෙනවා. නමුත් මම යෝජනා කරොත් මේ හිතවිලි නෑ කියලා කියන්නේත් හිතවිල්ලක් තමයි. සතිය ආපු වෙලාවේ මට දැන් මට නම් හිතවිලි නෑ කියලා කියන්නේ ඔක හිත ඔකට තමයි හිතවිලි කියන්නේ. ඒක නිසා හිතවිල්ල කියන එක සතිය හතරක් නෙවෙයි. වේදනා කියන එක සතිය හතරක් නෙවෙයි. සද්ද කියන හිතරක් නෙවෙයි. ඒක තිබුණත් නැතත් සතිය තියෙන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි හිතනවා මට හිතවිලි තියෙන එක නැති කරන්න සතිය ගේන්න ඕනේ. නැත්නම් සතිය ආවොත් සතිය අපිලා හිතවිලි නැති වෙන එක වෙන්නේ නැහැ. ඒක නිකන් අපි අර ගොඩ ඉඳලා කරන කතාවක්. සතිය හිතවිලි තියෙද්දී සතිමත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔය මට මේ සතියෙන් එනකොට හිතවිලි නෑ කියලා කියන්නේත් හිතවිල්ලක්. ඒ නිසා මේක එච්චර බරපතල විදිහට ගණන් ගන්න එපා. මොකද්ද නැති දේ නෙවෙයි ගණන් ගන්න ඕනේ තියෙන්නේ මොකද්ද කියන්නේ. සතියෙන් එනකොට මට එළඹිලා තියෙන කයද ආනපනද නැත්නම් හිස්තනද නැති දේ ගැන හොයන්න ගිය ගමන් අපේ අවධානය මේ පිටපොට යනවා. ඒක නිසා දුවට මතක තියාගන්න හිතවිලි තියෙද්දි සතිය තියෙන්න පුළුවන්. එහෙම වේවා කියලා හිතන එක නෙමෙයි. ඒ නිසා මේ වගේ ස්ථාවර ගන්න එපා. ස්ථාවරයක් ගත්තොත් අපේ හිතේ වර්ධනයට බාධා වෙනවා. නිදහස් චින්තනෙ තියාගෙන ඉන්න වේදනා තියේදී සතිය තියෙන පුළුවන් ශබ්ද තියේදී සතිය තියෙන පුළුවන් හිතවිලි තියේදී සතිය තියෙන පුළුවන් ආනපන නොතිවිද්දී සතිය තියෙන පුළුවන් ආනපන තියේදී සතිය තියෙන පුළුවන් අන්න විදිහට හොඳට විවෘත කරගෙන යන්න මේ තියෙන අත්දැකීම් ටිකෙන් වල විවෘතතාවයක් ඇති කරගත්තොත් සෙනඟ නැති පාරක බස් නැති වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන්න වගේ ලොකු ගැම්මක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත පාදෙහි පිටුවාගෙන විනාඩි 25ක් පමණ සක්මන් කරන විට තද නිදිමතක් ආවත් ඔබ වහන්සේගේ අවවාද මත දිගටම සක්මන් කෙලිවි. පාදයේ ඔසවන ගෙන යන හා තබන අයුරු හොඳින් වැටහි. වැලි මළුවේදී ඊතා සියුම් ගල්කට පවා පාදයට අසුවන අයුරු දැනේ. පාදවලට සීතල හා ගල්කටවල කටුක බව දැනුනි. පොළවට තදවන්නේ විලුඹ පාදයේ මැද කොට සහ විශේෂයෙන් මහපට ඇඟිල්ලේ. බාහිර ශබ්ද ඇසුණත් ඒවාට සිත යොමු වෙන්නේ නැත. ශබ්දයක් කියා පමණක් සිතේ. දිගටම පෑයක් පමණ මෙසේ සක්මන් කරන විට සිතට සැහැල්ලුවක් හා සතුටක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරමි. කොහොමද තොරතුරු තියෙනවා නම් ඉදිරිපත් කරලා තියෙන්නේ අරමුණ බුදුන්පත් වෙච්ච තැනින් විනාඩි 25ක දක්වා කරන්න පුළුවන් අරමුණටත් හිත ගියා ඒ කිසිම තැන කර්මණු විස්තර වෙන්නේ ඊට පස්සේ පටන් අර ගන්නවා සිවුම් වැඩිකට පෑවෙන බව තේරෙන පටන් අරගත්තා කියලා. අන්න එතනින් රචනෙ පටන් ගන්නවා. සක්මණට ගියා. මම තිබ්බා. සිවුම්ට වැඩිකට පෑගුණා. මට සිවුම් බව වැටුණා. ඊට පස්සේ දකුණ තිබ්බා. ඒ රචනෙ පටන් ගන්න ඕනේ මුදුන්පත් වෙච්ච තැන. ඊට ඉස්සර කියන පූර්විකව අවශ්‍ය නැහැ. එතකොට ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නම් එහෙම නෙවෙයි සිද්ධ වෙන්නම් ওই කියන තාලට තමයි. නමුත් අපි ඒක රචෙන්ට දානවයි කියලා කියන්නේ ඒක කියන්නේ පඬිස්සංශික වචනෙන් අරමුණු බුදුපත් වෙච්ච තැනේ රචන පටන් ගන්නවා. එතකොට අපි දන්නවා අනිත් දවසෙත් ගියාට පස්සේ ඊට ඉස්සෙල්ලා හරි අපි පූර්වක්‍ෘතිය දාලා පැත්තකට දාන්න. අරමුණු ඉදිරිපත් වෙච්ච තැනින් ගියාට පස්සේ අපි දන්නවා ඉදිරිපත් වෙච්ච ගමන් තොරතුරු අහුලන්න පටන් ගන්නවා. දැංගිටි වලට දැනෙන්නේ, විලුඹටත් දැනෙන්නේ, බරටත් දැනෙන්නේ, තැපටත් දැනෙන්නේ වැලිය යනවා දැනෙන්නේ සීතලක් දැනෙන්නේ කියලා ඒ තොරතුරු අහුලන්න පටන් අරගත්තොත් තේරෙවි අර විනාඩි 25 දැන් ඔය විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා කියන්නේ අනිදාස් විනාඩි 20න් ඔය වැඩේ පටන් ගන්නවා ඊගාත විනාඩි 15න් පටන් ගන්නවා විනාඩි 5න් පටන් ගන්නවා මොකද දන්නව අහුලන්න ඕන දේ ඊට පස්සේ රචනයත් එන්න එන්න පොස්ට් පොසත් එන්න පටන් ගන්නවා තොරතුරු අනු ඒ නිසා ওই ක්‍රමෙමයි තියෙන්නේ අහුලලා තියෙන තොරතුරු වලට මුල් තැනම දීලා ලියන්න අහුලන්නත් වැදගත්කම දීලා කරන්න. එතකොට ওই පාරෙම ඇක්සලරේෂන් එක නැත්නම් ත්වරණයක් විතරයි අවශ්‍ය කරන්නේ ක්‍රමේ හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන ආනාපාන සති භාවනාවේදී ඒ සඳහා tempත් වූ විට පාද පොළෙහි ගැටෙන ස්වභාවය හා අසුනේහි tempත් වී සිටින අයුරුත් දනිස් දනිස් නැමී ඇති අයුරුත් බැලුවෙමි. වැඩි වේලාවක් යාමට පෙර ආස්වාසය හා ප්‍රාස්වාසය දැක්කෙමි. ආස්වාසය ප්‍රාස්වාසයට වඩා සියුම් බවත් සිසිල් බවත් දැනුනි. ප්‍රාස්වාසය ආස්වාසයට වඩා ක්‍රමයෙන් දිගු විය. වම්නාස් පුඩුවේ මේ ප්‍රකට විය. ටික වේලාවකින් හුස්ම නොදිනී ගිය අතර ක්‍රමයෙන් හිසේ සිට පහළට හිරිවැටෙන ස්වභාවයක් ඇති විය. උඩුකය සැහැල්ලු බව දැනුනි. ප්‍රීතියක්ද ඇති විය. විටින් විට විවිධ වර්ණ හා ආලෝකයන් මාරුවෙන් මාරුවට පෙනුනත් ඒවායේ අනිත්‍ය මෙනෙහි කරමින් ඉදිරියට ගියමි. මෙසේ පැයකට ආසන්න කාලයක් මෙසේ සිටිය හැකි විය සිතේ විසිරියාමක් නොදැනුනි. තවතුරටත් උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක තමයි මම කිව්වා ඩොරින්ට ලියලා දාන්න කියලා. ඔය වගේ මේක තමයි කරන්න ඕනේ. ওই තියෙන හැදමත් මේ මතුවෙන ආලෝක අනිත්‍යයි කියලා මෙනෙහි කරපු වාක්‍ය විතරයි අජූවට තියෙන්නේ එතන. ඒකත් අයින් කරන ෂෝක්. මේ රචනා ක්‍රමය අමතක කරන්න බෑ රහත් වෙනකම්. මම මේ කතා කරන්නේ ලියපෙකනට. ඕක තමයි ක්‍රමී. හැබැයි මේ අනිත්‍ය මෙනෙහි කිරීමක් කියලා කිසිම තැනක සතිපට්ඨාන සූත්‍රයේ ලියවිලා නැහැ. ඒ නිසා මේ ඉනන ආලෝක වලට නොදකින්න පතන් කියන්නේ. පයිගත ඇවිල්ලා ගියා වේ. මොකක්ද අප්පා පවුනේ? එච්චරම මට ඇහෙන්නේ ඒක විතරමයි මේකට කිනිතුල්ලෙක් වැව්වා වගේ තියෙන. අනිත් හරිය හොඳට තියෙනවා. ඒ නිසා ඒට ඩොරින් ලියන්න මහන්සි වෙන්න ඕන. ඕක තියාගන්න. ඕක තියාගෙන මෙන්න මෙහෙමයි කමටහන් වார்த்தාවක් ලියන්න. ඒ නිසා ඕක අයින් කරලා තියාගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නකට. ඔබ වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ ඉඳගෙන සිටීමේදී ආනාපාන සති භාවනාව සියල්ල හොඳින් මෙනෙහි කර සියල්ල සිහිය පිහිටුවීමට අදිටන් කරමි. හුස්ම රැල්ල ගත් විට නාසයෙන් ඉන්පසු උගුරට දැනි පසුව පපුව පෙදෙස අතර නවතින බව දැටුණි. පපුවේ තද ගතිය එවිට දැනේ. ක්‍රමයෙන් එය ලිහිල් වී යයි. හිත වෙනත් අතකට ගිය බව දැනුණු විට මා මොහොතක් හුස්ම රඳවාගෙන නැවත අරමුණට ලං වෙමි. සමහර වේලාවට රස්නය දැන් දහඩිය ගලන බව දැනේ. එයත් හොඳින් තේරුම්ගෙන සිසිල් බවට පත්වේ. සමහර අවස්ථාවේදී ගැස්මක් හටගනී. කොන්දෙන් තුන් වතාවක් මා ඉදිරියට තල්ලු කර වාසේ එන බාධාවන් නොකරගෙන නොකර ගතිමි. එසේ වන්නේ ඇයිදයි ස්වාමින් වහන්සේ පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව මා ඒකදී අපි නැත කරොත් අර ඉස්සලා කතා කරා වගේ ඒ කම්පැනි වෙන්න පොඩ්ඩකට ඉස්සලා බැලුවොත් හිත මොනවද දන්නේ නැත්නම් ඉඳලා තියෙනවා. මොනවත් මතක නැත්නම්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කියන ආසතියෙන් ඉඳලා තියෙනවා. ආයෙ නැවත සතියට දාන්නේ කනට එකක් ගහලා පාට කොන්දට එකක් පයින් ගහලා අකුණු විදිරියක් කොටෝලා දඟලලා තමයි. මේ එතකොටම යෝගාවතර දන දැන් ආයෙත් ඉන්නේ gedara කියලා. ආයසර කරන එක පාට ගෙනියන කොයිද ගෙනල එක පාට දඩස් ගාලා අතාරිනවා. ඒ එන්නේ ඒ ක්‍රියාවලිය වෙනකොට ඒ යෝගාවචරය ගැස්සුනාට පස්සේ තමයි සීයෙන් කල්පනා කරොත් ප්‍රතිවේක්ෂා කරොත් තේරෙන්නේ ඊට පොඩ්ඩකට ඉස්සලා නොදැනුවත්කම තිබිලා තියෙනවා. නොදැනීම. නැත්නම් සංඥා පොඩ්ඩක් ගිලීලා. ඉතින් යෝගාවචරය මේ සංඥා ගිලිහීම අවසානයේ මේ ඇල්ලුවාට ওই ගිලිහෙන්න පටන් ගන්නකොට පෙරනිමිති වගේක් තියෙනවා. ආන්න ඒක ලෑස්තිලා ගිහිල්ලා ඇල්ලපු දවසේ අගයි මුලයි දෙක අල්ලගත්තාම මම අර ඉස්සලා කියපු විදිහට මැදට දවසක යන්න පුළුවන් වෙයි. ඒ නිසා මේක යමක ඉංගියක් කියලා බාරගන්න, පණිවිඩකාරයෙක් කියලා බාරගන්න, දූතෙක් කියලා බාරගන්න. ඒකට ලෑස්තිලා ගියාට පස්සේ අග අහුවේ, පස්සේ මුල අහුවෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ තා ප්‍රශ්න පාත්‍රිය. සක්මන් භාවනාව මා ඉදිරියට ඇවිදීමේදී পায় බිමට වැදෙන විට තද ගතිය හා රළු ගතිය දැනේ. එසවීමේදී සහැල්ලු ගතිය දැනේ. සීතල තැන්වල ගැටෙන විටදී සීතන බව හඳුනා ගනිමි. ස්වාමින් වහන්සේ ඉදිරියට යෑමේදී මුණ ගැසෙන ඇටසැකිල්ල දිහා මා හොඳින් බලා සිටිමි. දැන් මේ පෙනෙන තෙක් මානෙදී ඒ රුව මාගේ ශරීරය තුලින් දකිමි. නැවත අඩි 10ක් ගිය පසු එය අමතක වේ. මෙය මට බාධාවක් වේදයි පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මා ආදුණේකේ අර ඇට සැකිල්ල අයින් කරන්න කියන්නේ. උතන නැත්තම් අර එළියට ගිහින් බසක්මන් කරන. අයියෝ පව් අප්පා ඒ කුණු හරපේ ළඟට යනවා. ඒක බාධාවක් වෙයි ඉතින් උතන ඉන්නේ. වැලි පොළවල් කොච්චර තියෙනවද? කම්මැලිකම, බුබ්බඩකම, කුසීතකම. නැත්තම් ඔය සක්මනේ විදිනවා ඔච්චර මේ ලස්සන වැලි පොළවල් හදලා දීලා තියෙද්දි අර ඇට සැකිල්ලම බාධාවක් නැවෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙද්දිත් ඒකටම ගිහලා මගෙන් අහනවා බාධාවක්ද කියලා. ඉතින් මම නරක මිනිහගෙන් අහන්නේ. කරුණාකල බුබ්බඩ වෙන්න එපා. කිසිම තැනක ලෝකේ දක්මන් නැහැ. මේ වගේ වැලි පොළවක්. ඉතින් ඒක තියෙද්දි මොකටද මේ වැට සැකිල්ලක් එක්ක හැප්පෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මෙහිදී ආස්වාසයේ සුලන් රැල්ල සීතලට විටක වම් නාස්පුඩුවේද තවත් වේලාවකට නාස්පුඩු නාස්පුඩු දෙකේදීම සීතලට දැනී නාස්කුවරේ ස්පර්ශ වී තුනී වී යයි. ආස්වාස රැල්ලේ මුල සහ අග සෑම අවස්ථාවකම සුමුක වේ. දැන් රැල්ල සමහර විටක ඕලාරිකය වැඩිපුර සුකුමව දැනේ. ආස්වාස රැල්ල කෙලවර ප්‍රාස්වාස රැල්ලට පෙර හිස්තැනද නිරීක්ෂණය කළෙමි. ප්‍රාස්වාස රැල්ල මූලමැදාග බැලුවෙමි. මේ අවස්ථා තුනම ප්‍රාස්වාස රැල්ල සුකුම ලෙස අත්දුටුවෙමි. සියුම් වෙනසක් මැද රැල්ලේ ඇතත් ප්‍රකටව නැත. ප්‍රාශ්වාස කළාට ඊළඟට ආශ්වාසයට කලින් හිස්තැනද දුටුවෙමි. එය බොහෝ විට ඊතා කුඩාය. මේ ක්‍රියාදාමයේ ප්‍රස්ථාරික අර්ධ චක්‍රයක්සේ මුලදී දුටුව දුටුවට මේ චක්‍රය කලින් කලට වෙනස් ආකාරයෙන් දකි. මෙයත් අනිත්‍ය නේද කියා සිතුවෙමි. ආස්වාස ප්‍රාස්වාස ප්‍රස්ථාරයක රූසටහනක් වෙලක් වෙනි. මෙයත් වෙනස්සේ සමහර විට මූල කර්මස්ථානයේ අරමුණු වන්නේ නො නැත. සමහර විට ඊතා සියුම්ව දැනි හුස්ම සංසිඳියයි. මේ මා අද්දුටු පර්යංක භාවනාවේ සටහනකි. වැරදි ඇතොත් පහදා දෙන්න. ඔබ වහන්සේ විවේචනය ඊතා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ මේකේ තියෙන විදිහට ප්‍රාශ්වාසය දැන් ඔය තුන්වෙනි සිලියුම තියෙන්නේ. මන්තික තියන ප්‍රාශ්නසේ ප්‍රශ්වාසය වෙන්න ඕන. දෙක හැම හුස්මක් අතරමැදමත් අර වගේ ગેප් එකක් තියෙන අතර හුස්ම ඇතුලේ ආශ්වාසය ඇතුලේ ආශ්වාස ලක්ෂයක් විතර තියෙන පුංචි පුංචි ආශ්වාස කොටස් අතරත් පුංචි හිස්තනක් තියෙනවා. ප්‍රශ්වාසය කියලා කියන්නේ ප්‍රශ්වාස රැලි ලක්ෂයක් විතර එකතු වෙලා හැදිච්ච එකක්. අන්න ඒව දක්නාසුලෝ බලාගෙන යන්න බලාන ගියාට පස්සේ තේරෙනවා මේකේ සටහන් කියලා જાතියක් තියෙනවා. ආකාර කියලා જાතියක් තියෙනවා. ආකාර තමයි අපේ ප්‍රස්තාර ස්වරූපයෙන් පෙන්නන. ඉතින් ඒ නිසා එකක්වත් ස්ථිර නැහැ. අපි කියන මෙහෙමයි මම දැක්කේ කියලා කියන්නේ ඉසල එක වෙනස්ලා ඉවරයි. නිසා යෝගාචර ලියා ගන්න බැරි වෙන අන්තිම වෙනකොට. නමුත් අහගෙන ඉන්න කරණ තේරෙනවා මේ වෙනසට හොඳට සතිය පිහිටලා තියෙනවා. මතුවෙන මතුවෙන සියල්ල නැති වෙන්න පටන් ගන්න තියෙනවා. යෝගාචරය කියා ගන්න බෑ කියලා තටමැව්වට අහගෙන ඉන්න කරණ තේරෙනවා එල්ල වෙලා තියෙනවා සතිය. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. වචෙන්ට දාන්න බැරුණා. ව්‍යාකරණ හරියට නැතුවට බහදාට තේරෙන්නේ නැති වුණාට පේරෙන් දෙලියක්. ලියනකොට sannivedana වෙන්න ඕන වෙනවා. ඒක නිසා ඔය යන ක්‍රමය හොඳයි. ඔක තවදුරටත් ආස්වාසයක් ඇතුලේ තියෙන ආස්වාස පුංචි පුංචි කොටසු දකිනාසර ස්වරූපේ ලොක් කරලා බලන කණ්ණාඩියකින් බැලුවා වගේ හොද්දට සමීපව බලන්න කියන එකයි කියන්නේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? හතරයි ස්වාමී. ඉක්මන් ඉක්මන් කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන්නේ පර්යංකේ වාඩි වී මිනිත්තු 5ක් 10ක් අතරතුර පිම්බීම හැකිලිම නොදැනියයි. මේ ටික කලක් පුරුදු කළෙමි. එවිට කයද සැහැල්ලු වී සිතද ඊතා සංසුන් ප්‍රීතිමත් තත්වයකට පත්වේ. මේ නිරීක්ෂණය කරමින් පය එකක් දෙකක් සිටිය හැක. ඊයේ දිනේදී උපවහන්සේගේ ධර්මදේශනාව සවන් දී රාත්‍රී පර්යංකේදී මෙසේ හුස්ම නොදැනී සිත සංසුන් වුවත් මෙම ධර්මයේ මාගේ හිතවතුන්ට දිය යුතුව සීදී තැටි ඔවුන්ට තෑගි කර එය ඇසීමට පෙළඹිය යුතුය අනාදී වශයෙන් අනාගත සිතුවිලි නිතතිම්ම ගලා යීමට පටන් ගත්තා. මා මේ මොහොතට හිතාගත්තේ අහිත ආවත් විගසින් අර අනාගත සිතුවිලි මුල් කමටහන පරදා පැන නැගී එවිට ඒ දෙස නොගැටි උපේක්ෂාවෙන් බලා සිටීමි මට කාලය නොදැනිනි වේදනා නැත පැය දෙකක් පමණ මේ සංසුන් නිශ්චල ස්වභාවය අත්විඳෙමි උදෑසන පෙර පරිදි අදහස් පැමිණීම අඩුවිය ඒ නමුත් ඊතා සාන්ත සුවයක් දැනුනි කරුණාකර උපදෙසක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේගේ ධර්ම කටයුතු සාර්ථක ගැරීමට ශක්තිය ධෛර්යය ලැබේවා මේකේදී සාමාන්‍ය සරණ පිට බලන්න වෙනවා මූල කර්ණත්තානෙම. ඒ වගේ ඉතින් අර උද්දාමයටපත් වෙච්චාම අනුන් අයට දෙන්නයි, වැටදිච්චාම පරදිච්චාම පශ්චාත්තාප වෙන්නයි බලනවා. ඒ වගේ තැකයක් ආවොත්. උනට වැඩි උද්දීපනයේ නිසා හෝ බුබ්බඩකම නිසා ළඟ ළඟ මූල කර්ණත්තානෙ මෙනෙහි කරන්න. එතකොට අර කම්පන චංචල ගතිය ඈත් වෙලා හුඟක් පැද්දෙන්නේ නැතුව ළඟ ළඟ පැද්දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අර මූල කර්මස්ථානේ සරණ කරගෙන පීඨ කරගෙන මෙනෙහි කරමින් තමයි මේ අකීකරු මීහරක කීකරු කරගන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට පය ඉදිරියට ගෙන යාමේදී වායෝ ධාතුව මගින් එසේ සිදුවන බව ප්‍රකට වේ. පය පොළොවට තැබීමේදී ප්‍රථමයෙන් විලුඹ පෙදෙසත් දෙවනුව මැද කොටසත් තෙවනුව ඇඟිලි කොටසත් තදින් ස්පර්ශ වන බවත් එය පටවි ධාතුව ලෙසත් ප්‍රකට විය. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කළ විට කයෙහි උණුසුමක් දැනේ. එය තේජෝ ධාතුව ලෙස ප්‍රකටවන්නේය. ඒ සමගම සිරුරෙහි දහඩිය දමන්නේය. එය ආපෝ ධාතුව ලෙසට දැනෙන්නේය. මෙම කරුණ ලනුපැදුරේදීට වඩා වැලිමදුවේදී ඊතා ඉක්මනින් සහ පැහැදිලිව දැනෙන්නේය. මේ සිතුවිලි අනුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඒත් මේ විදිහට ධාතු වශයෙන් පේනවනම් ධාතු මෙනෙහි කරන්න එපා. ඒක එන්න අරින්න නමුත් තමන් කරන වැඩේ අවිජිනක සක්මන හෝ ආනපාන මෙනෙහි කරන්න. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා පෙන්නලා යනවා. කම්පන චංචලකම ඇවිල්ලා පෙන්නලා යනවා. උණුසුම් සිසිල් ගතිය පෙන්නලා යනවා. නිශ්චල චංචලය එහෙම නැත්නම් බර හැල්ලු ගතිය. එතකොට දැනගන්න ඒ කට්ටියගේ නාඩගමට අපිට න්‍යාය පත්‍රයක් නැහැ. නම් කියන්න යන්නත් එපා. උත්තර බලන්න හිටියොත් කිසිම බාධාවකින් තරුවේ ඒකට රංගන රංගලා යනවා. බලන්න ඉන්නකොට තේනවා ඒ දකින්න ධාතුත් එක්ක හිත තියෙන කිසිම වෙලාවක කෙලෙස් නැහැ කියලා. ඒ නිසා වැඩි කරගන්න බලන්න. හැබැයි ධාතු කොටස් මෙනේ කරන්න යන්න එපා. මෙනේ කරන්නේ සම්මුති දෙයි. වම දකුණ ආනාපාන විතරයි. ඒකට ඒව එන එක අපිට ලැබිච්ච පෙර නිමිත්තක් කියලා හිතා ගන්න. සුබ නිමිත්තක් කියලා හිතා ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව ටික කලක් කරන්නෙමි. මුලදී කකුල් වල පොළවේ ගැටෙන විට තද බව, ගොරෝසු බව, වැලියට වැදෙන විට සියුම් වේදනාවක් ඇතිවීම සමහර විට දැනේ. දැන් මෙම දැනීම් නැවති වාර දෙකක තුනකදී කිසිම දැනීමක් නොදැනි සක්මන් කළ හැක. කයද සැහැල්ලු වී ඇත. ශබ්ද රූප පෙනුනත් හැරෙන විට හැරෙන තැන දැන ගැනීමට පුළුවන්. පෑක් පමණ මෙසේ සංසුන්ව සක්මන් කළ හැක. මා මුලදී සක්මනට බොහෝසේ අකමැති වුවත් දැන් විනෝදාංශයක් විනෝදාංශයක් ලෙස සැලකුවේ. වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය විදිහට සක්මනේ හොදට පදන් වුණාට පස්සේ ඒ තැම්පත් වෙච්ච ඊටිම ගිල වාඩි වෙන්න. එතකොට ඒ ඇති කරගත්ත ගැම්ම පරියන්කයට හොඳට තීපිහිට වෙනවා. එතකොට තේරෙයි සක්මන් නොකර වාඩි වෙනවට වැඩිය සක්මන් කළා වාඩි වෙච්චාම ගොඩක් ආනිසංස තියෙන බව තේරෙයි. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින මම ඔබ වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයට ඔබ වහන්සේ නැවත මගෙන් අසන මගෙන් ප්‍රශ්න කරද්දී මා විසින් තල තුනාය පිළිතුරු දුන්නේ මේ කඩිනම් පහු කර මේ කඩිනම් පහු කරපු නිසාය. කඩයිම්. ඕ පළවෙනි එක ආනාපාන සතිය සංසිඳී ධාතු මනස්කාර වැඩි එහි විපරිණාමයේද දැක ගමන් කළේ දැක ගමන් කළේ එමෙම්ම කයද නිරෝධ වේ වේදනාවද නිරෝධ වේ රූප සංඥාද නිරෝධ වේ මේ අනුව මා විසින් ඊයේ දින තල තුනායේ පැවතු පිළිතුරු දුන්න මේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. රජනි සම්පූර්ණ තේරෙන්නේ නැහැ මොකද්ද ලියන්නේ කියලා. මේ ඊයේ ලියපු එකනේ කියනට අතුරු වාතාවක් ලියනවද නැත්නම් ඊයේ වෙච්ච එක පිරිසුදුකමක් ඉල්ලනවද මොකද්ද මේ මේ අදහස් කරන්න කියලා. ඒ ලියපු ඒ අර දෙන්න කියවන්න දෙන්න. එතකොට අන්න ප්‍රශ්න කියවන්න දෙන්න මට එතකොට වෙන අදහසක් ගන්න පුළුවන්. ඔය තමයි ලියන්න කැමති කියන්න කැමති එක ලියන්න මේ කියවන එක නම් මොනවා කියුණාද දන්නේ. ලියලා තියෙන එක කියවන්න එතකොට මට හිතෙනවා අල්ලගතයි මොකද්ද කියන්නේ. කොලේ හම්බුණාද? කන්නඩි ගෙන පැහැදිලි නෑ මං කියන්නද ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ කොලේ කියවපුවා නැත්තම් නඩු ඉවර කරන්න හම්බෙන්නේ නෑ. කියන්නකෝ. මං කන්නාඩිය ගෙනාවා ස්වාමී. ආ ඒක කන පැනින්න ගහන්න ඕනේ ඉතින්. මේ මේ ඕල්මනට කියන්නේ ගියා වෙන මොනවද කියවනවා. දැන් ආයේ ඕක තියාන කියන ගත්තාම වෙන කතාවක් කියන්න පටන් ගන්නවා. නැත්නම් එහෙම කියන එකක් නැද්ද? නෑ සනන්ස මම ඊය අහපු ප්‍රශ්නේ ශූන්‍යතාවයේ ඉන්නේ කියලා මම කියපු එකට ස්වාමීන් වහන්සේ තලතුණා හැටියට ඇවිල්ලාද මේකට ආවේ කියලා අහපු එකට තමයි ප්‍රශ්නෙට වැඩි විස්තරයක් මම ඊයේ තලතුණා කියලා කීව කීවට ඒක පැහැදිලි කරේ නෑ මම නෑ තලතුණා කියන එක Tamanද කිව්වේ නැත්නම් මම දීපු දීපු උත්තරේ තිබුණා ස්වාමීන් වහන්සේ ඇහුවා මට මේක මේ ඔල මොල කමටද තලතුණාද කියලා ඇහුවා ඊට මම මම කියන මේ කියන්නේ මතු කරලා දෙන්න උත්සාහ කරපු විදියට මට මතක තියෙන විදියට මේ වගේ දෙයක් එනකොට තර්ක කරන්න යන්නේ නැතුව ඒකට යන්න දුන්නොත් තලතුණයි. ප්‍රශ්න කරන්න ගත්තොත් ඇයි මේම වෙන්නේ ඒක මූලධර්ම වල ගැලපෙන එක තමයි ඔලොමොල කියලා මම අදහස් කරන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒක එන්නේ හේතුඵල සහිතව. ඇයි කියලා අහන්න නැතුව ඇයි කියලා අහන එක නාස්තික ප්‍රශ්නයක්. ඒකට ඉඩ දෙන්න පුළුවන් නම් අන්නෝ කියනවා තල තුනක් මේක ප්‍රශ්න කරන්න ගත්තොත් එහෙම නැත්නම් ඇයි එහෙම නැත්නම් මේකට හේතුඵල මොනවද එහෙම නැත්නම් සාධාරණීකරණය කරන්න කොහොමද කියපුවම අර ස්වභාවික වර්ධනේ නැති වෙනවා. හැබැයි හැම කෙනෙක්ම මුලදී මුලදී මේ ලස්සන සිදුවෙන භාවනාවට ප්‍රශ්න කරනවා. ඒක වළක්වන්න බෑ. පහුවෙනට තල තුනා වෙනවා කියලා කියන එක ප්‍රශ්න නොකර යා ඉන්න පටන් ගන්න තියෙනවා. යාගෙම යා දන්නෝ කරන දේ මොකද්ද කියලා මට තියෙන්නේ ඈතක ඉඳලා distance observer කෙනෙක් විදියට නිරීක්ෂණය කරගෙන ඉන්න එක විතරයි. එපමණයි ස්වාමීන් වහන්සේ. එපමණයි ප්‍රශ්න. අපි විනාඩි 10ක් 15ක් විතර වගේ වැඩිපුර අරගෙන තියෙනවා. නමුත් මට පේනවා පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසට වැඩිය මෙහෙම එනකොට ප්‍රශ්න ඇහිීමේ සහ ඉදිරිපත් කරන කරුණු වල ගුණයක් පෙන්න තියෙනවා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ වගේම සතුටක් තියෙන එකක්. ඊට පස්සේ තමයි අපි සාමූහික වශයෙන් භවනාට පිටසේ යෙද වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලදී වෙලාදී මම බයිනවා ඒක හැටි මම හිතත් බන්නේ නැහැ. ඒක ප්‍රශ්නකුත් නැහැ. කරුණාකරලා මේ විදියට දැනට ලියපු නැති, තේරිච්ච නැති කට්ටිය මතක තියානින්න ඒගොල්ලෝ කාව පුද්ගලික අදහස නැති මට කරන්න දෙයක් නැහැ කමක් නැහැ. ඔය කොයි වෙලාවක හරි Tamanට වැටහෙන දේ ලිව්වනම් ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒක තමයි මං අහිංසකම කියලාත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනික නොලියපු ඇත්තන්ටත් මේ විදියට ඉදිරිපත් කරන්න දහිතේ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් સમાප්තියටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.